ඉතින් අර මීට ඉස්සර බොජ්ජංගවලත් දක්වපු ආකාරයට මේ එක එකක් සෑම විටම පහළ වෙන්නේ අර කලින් කලින් පහළ වෙච්ච බොජ්ජංග ධර්මවල හේතු ප්‍රත්‍ය වශයෙන් ඇති සම්බන්ධතාවය නිසා. මේකට කියනවා නිසා හට ගැනීම කියලා. කලින් ඇති වෙච්ච සමාධිය නිසා උපේක්ෂාව හට ගන්නවා. සමාධිය නිසා උපේක්ෂාව හට ගන්නවා. ඒ වගේම සතිය නිසා ධම්මවිචය හට ගන්නවා. ධම්මවිචය නිසා පිරිය හට ගන්නවා. පිරිය නිසා ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය හට ගන්නවා. පස්සද්ධිය නිසා සමාධිය හට ගන්නවා. සමාධිය නිසා උපේක්ෂාව කියලා ලිඛිතී සඳහන දක්වන්නේ නිසා හට ගැනීම කියලා. ඉතින් බලපුවාම මේ කල්ුලාලක ඇඳලා එකින් එකට එකින් එකට <clears throat> ප්‍රීතිය වශයෙන් පෙන්වන්න පුළුවන් සම්බන්ධතාවය දකිනකොට ඒක හරි ලේසි අපේ පවතින අධ්‍යාපන ක්‍රමයේ හැටියට තේරුම් ගන්න. හැබැයි අර <clears throat> භාවනාවෙන් බලනකොට ওই තරම්ම සරල රේඛීය සම්බන්ධතාව නෙවෙයි. ඌ අතර ප්‍රත්‍යুৎপন্ন සම්බන්ධතාවක් තියෙනවා. මේ උපේක්ෂාව නැවත ගිහිල්ලා අර සතියට නැත්නම් උපේක්ෂා නිසා සතිය වර්ධනය කිරීමකුත් කරනවා. සතිය නිසා ධම්ම විචේ වර්ධනයක් වෙනවා ආයසන. ඊට ධම්ම විචේ නැවත සතිය වර්ධනය වෙනවා. ওই විදිහට මේව අතර අන්තර් සම්බන්ධතා ත්‍රාශියක් තියෙනවා. නමුත් අර ලේසියට තේරුම් ගැනීමට නැත්නම් අපි කියන මේ බහුසුත භාවයේ සඳහා අර වගේ නිසා හට ගැනීමේ ක්‍රමයක් තමයි පටන් අරගන්නේ. ඒ උපේක්ෂාව ගැන සඳහන් කරනකොට අපේ බණ පොත් ටික අරලා බැලුවොත් මේ උපේක්ෂා જાති රාශියක් සඳහන් වෙනවා. ඒ අපි අර සමාධය නැත්නම් සමාධිය කියන මීට කලින් ගත්ත චෛතසිකයේදී අපි දැනගත්තා මේ සමාධිය ධ්‍යාන වලට සම්බන්ධ වෙන සමාධියක් තියෙනවාය. ඒ වගේම විපස්සනාවට සම්බන්ධ වෙන මේ සමාධියක් තියෙනවායි කියලා. ඒ වගේ තමයි උපේක්ෂාවෙත් තියෙනවා ධ්‍යාන වල සඳහන් වෙන උපේක්ෂාව. තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ගැන සඳහන් වෙනකොට මේ සුඛ උපේක්ඛා දෙක සහිත තෘතිය ධ්‍යානෙ, උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වයිදී සඳහන් වෙන උපේක්ෂාවට කියනවා ධ්‍යාන උපේක්ෂාව කියලා. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කිව්වහම සෑම සත්වයන් විසෙහි හිත භාව පරසත්තානං හිතා හිතාන භාව ලක්ෂණ මෙත්තා කියන විදිහට සත්වයන්ගේ හිතසුව සැලකීම මෛත්‍රිය වශයෙන් සලකනවා ඊට පස්සේ දුක්ඛිත සත්වයා කෙරෙහි යත්තාවේ අනුකම්පාවට කරුණාව කියලා කියනවා ඊළඟට සුඛිත තත්වයා සත්වයා කෙරෙහි යති මුදිතාවට මුදිතාව කියලා කියනවා ඔන්න ඔය ටික ගෙවම් කරලා අවසානයේ තමයි සීල සත්වයන් කෙරෙහි යත්තා වූ සමභාවය දැක්වීමට කියනවා ප්‍රිය අප්‍රිය මජ්ජත්ත කියන සෑම සත්වයන් කෙරෙහිම ඇති සමභාවය දැක්වීමට කියනවා ඒ බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා. ඒ වගේම ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ ඒ චලංග මේ හයක් ద్వාරවල ඇති වෙන උපේක්ෂාවට චලංග උපේක්ෂාව කියලා කියනවා. අපි මේ දැන් සාකච්ඡා කරන එකට මේ බොජ්ජංග උපේක්ෂාව කියලා කියනවා. මේ විදිහට ගොඩාක් උපේක්ෂා සඳහන් වෙන තැන් තියෙනවා. ඒ සෑම තැනකදීම ඒ උපේක්ෂාව කියන එකට මේ తත්‍ර මජ්ජත්තතාවය සම සමාහිතතාව චිත්ත මජ්ජත්තතා ආදී වශයෙන් උපේක්ෂා කියන්නේ මදහත් බව කියන එක තමයි සඳහන් කරන්නේ. එතකොට වේදනා චෛතසික ගත්තාම දුක්ඛ වේදනා සුඛ වේදනා කිව්වම දෙක මැද තියෙනවා අදුක්ඛම සුඛ වේදනාට ඒකටත් කියනවා උපේක්ෂා වේදනාව කියලා. මේ වගේ මේ වේදනාව උපේක්ෂාව කියන එකේ ඒ තියෙන යෙදිලා තියෙන තැන් යෙදිලා තියෙන අවස්ථා ගත්තාම මේක සාමාන්‍ය අදහසක් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන් මේ උපේක්ෂාව කියන මේ බුදුහාමුදුර අපිට පෙන්ලා දෙන්න හදන කියලා දෙන්න හදන කාරණාව පිළිබඳ. මේ උපේක්ෂාවට මඟ පාදා ගත්ත නැත්නම් උපේක්ෂාවට යොමුව නැඹුරුව ලබා දීමට ගත්ත මේ පාඨයේ සඳහන් වෙන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කති අර කලින් ඇති කරගත්ත සමාධි බොජ්ජංගයේ නිසා ඇතිවෙච්ච මේ සමාහිත බව කෙරෙහි මදහත් වෙනවා ආයින් එහාට දැන් මට කලියුත්තක් නැත සියල්ලම සම්පූර්ණා කියලා මේ මදහත් භාවය තමයි උපේක්ෂාව සඳහන් වෙන්නේ ඉතින් මේ උපේක්ෂාව උපචාර සමාධියටපත් වෙලා එහෙම නැත්නම් ධ්‍යාන වශයෙන් කියන සමාධි නිමිත්ත ආශ්‍රය කරමින් උපචාර සමාධියටපත් වෙච්ච හිත හොඳට අජුපෙක්ඛණය කරනවා. එහෙම නැත්නම් ඒකට තනා වැඩෙන්න නිසිනින්දේ වැඩෙන්න අනුග්‍රහ කරපුවාම එයා ප්‍රථම ධානයේට සමවදිනවා. ඒකට අපි කියනවා සමත මාර්ගය කියලා. ඒ වගේම තමයි විපස්සනා ඥානවල ඔය නව මහ විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරන ඒ උදයාබ්බය භය භංග භය ආදීනව ආදි වශයෙන් ඒවගේ අවසානයේ සංස්කාරයන්ගේ උපේක්ෂාව දැකලා එහිදී අජ්ජුපෙක්ඛණය කරුවට පස්සේ ඒ හිත මාර්ගඵලය වලට වැටෙනවා. ඒකට කියනවා මේ බොජ්ජංග උපේක්ඛාව කියලා. ඒක මේ විපස්සනාවේ එක සම්දිස්ථානයක් වැදගත් කඩයිමක්. මෙන්න මේ විදිහට සමතයේ සමත සමාධිය සමාධි නිමිත්තේ අභ්‍යග්ග නිමිත්තේ කියලා නිමිති දෙකක් අනුව වැඩ කිරීමක් අපි ඊයේ ධර්ම දේශනාවේදී හැකි තාක් දුරට මතු කරගත්තා. ඒ සමාධි නිමිත්ත ආශ්‍රය කරන එකන ධානයකට වැටෙනවා. ඒකට කියනවා සමතය කියලා. සමත භාවනාව කියලා. ඒක සරුවචනංශේ 15 වෙනි ඉස්සරත් ඒ ලෝකේ පැවතිච්ච ඒ බණ භාවනා කරපු සිල්වත් ගුණවත් ඇත්තන්ට යන්න පුළුවන් වෙච්ච මේ කාම ලෝකේ ඉක්මවපු රූප ලෝකයක් අරූප ලෝකයක් එයින් අපිට දොර විවෘත වෙනවා. නමුත් ඒ සරුවචනංශේ 15 වෙනි කලින් මේ සංඛාර උපේක්ඛාවක් ඇති කරගෙන බොජ්ජංග වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට දොර ඇරලා මාර්ගඵල ලැබීමක් පිළිබඳව හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා බෞද්ධයෝ වෙන අපි අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ගෙනහැර දක්වන දේ වටිනා හොඳ කියන ಗುಣධර්ම වල මුදුන් පෙට්ට මුදුන්පත් වීම වශයෙන් තමයි මෙලව වශයෙන්ම මාර්ගඵල ලැබීමක් ගැන කතා කරන්නේ. එහෙම නොවුනා නම් අපටත් ඒ අනිකුත් ආගම් වල තියෙන සමානතාවය දැක ගන්න පුළුවන්. නමුත් අපේ මේ සරුවඥ සාසනයේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ මෙලව වශයෙන්ම මේ මාර්ගඵල වලට ලක්වෙන්න පුළුවන් ඒ ලං වීමේ ආශ්චර්යය. ඒකේ තියෙන අපූර්වතාවය තමයි මේ බොජ්ජංග උපේක්ෂාවෙන් කර දෙන්නේ. ඒක නිසා මනුස්ස හිතකට ළඟා වෙන්න පුළුවන් ඊ타ත්ම සූක්ෂම, ඊ타ත්ම සුමුදු ඉතාමත්ම ප්‍රනීත අවස්ථාවක් තමයි මේ බොජ්ජංග උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒකට කල්ලාතුව ඒකට සූදානම් වෙන අවස්ථාවල් තමයි මේ ධ්‍යානයකදී නැත්නම් ධ්‍යානයක් ලබා ගැනීමට යම් කිසි කෙනෙක් කටයුතු කරන කොහොමද? එතනින් ගියාම ඒ අනෙකුත් ඉන්ද්‍රියන් වල හික්මීමක් ලබා ගන්නකොට වෙන විදිහට කියනවා නම් මේ ඉන්දිය සංවරයක් ලබා ගන්නකොට කොහොමද අපි උපේක්ෂා වෙන්නේ කියනවා අතරමඟදී අපිට හම්බෙන පුංචි පුංචි අභ්‍යාස. මේ අභ්‍යාස දිනු කරගෙන දිනු කරගෙන තමයි අපි අවසානයේ මේ බොජ්ජංග උපේක්ෂාවටපත් වෙලා මාර්ග ඥානවලටපත් වෙන්නේ. ඉතින් අර ඊයේ දේශනා කරපු ඒ සමත සමාධි විපස්සනා සමාධි කියන දෙකේ කෙලපැමිණීමක් තමයි මේ <clears throat> හිත අජුපෙක්කණයටපත් කරලා සමතේ නම් ධානයකට ඇතුල් වීම සහ මාර්ගඵල ඥානයක නම් මාර්ගයට ඇතුල් වීමේදී කටයුතු කලමනා දක්ෂ වීම තමයි මේ උපේක්ෂාවෙන් කෙරෙන්නේ. ඉතින් අපි ඊයේ කරපු දේශනාවේ අඩුවක් සම්පූර්ණ කිරීමේ අදහසිනොත් ඒ වගේම අද කරන මේ දෙයට පදනම හොඳට සකස් කිරීමක් වශයෙන්ොත් යෝගාවචරයේ දැතකට යුතු තව කරුණු ටිකක් විශේෂයෙන්ම මේ සමාධිය සමතේ පැත්තට අංග සම්පූර්ණ වෙන හැටි විපස්සනා පැත්තට අංග සම්පූර්ණ වෙන හැටි පොත්පත්වල තියෙන කරුණු බහුසුත භාවයේ පිනිස මෙතනදී මතක් කරගත්තොත් හොඳයි කියලා මම අදහස් කළා. ඒ නිසා අපි අරගන්න ඕනේ යම් ආකාරයකට යෝගාවචරයේ සමත සමාධියක් වඩනවනම් ඒ කියන්නේ මේ ධ්‍යාන භාවනාව පිළිබඳව. ධ්‍යාන භාවනාව ගැන අදහස් කළ සමත සමාධියක් වඩනවනම් ඒ යෝගාවචරය දැනගන්න ඕනේ මෙන්න මෙතෙන්ටපත් වෙන තාක්කල් මේ සමාධියට කියන්නේ උපචාර සමාධිය කියලා දැන් ගෙමිදුලට පැමිණිලායි තියෙන්නේ. නමුත් ගෙට ගෙවැදිලා නැහැ. ඒකට ගෙට ගෙවදින වෙලාව සලකුණු කරන්නේ සටහන් කරන්නේ කොයි ආකාරයෙන්ද? අනේ ඒකට කරුණු පෙන්වන්නේ මෙතුවාකල් හිත ආවරණය කරන අචක්කු කරනෝ අන්ධකරනෝ පඤ්ඤා නිබ්බේ නිරෝධකෝ අනිබ්බාන සංවත්තනිකෝ ආදී වශයෙන් හිත ඡණ්ඩ පරුස හිතුවක්කාර ගොරෝසු කරවපු අර නීවරණ ධර්ම ටික යටපත් වෙලා ඒ වෙනුවට ප්‍රථම ධානයේට අවශ්‍ය කරන්නා වූ ධානාංග පහක් හිතේ තැම්පත් වෙනවා. පරණ තිබුණු ගොරෝසු කටි අපි කියනවා නම් පරිඋත්ථාන කෙලස් කියලා ওই කෙලස් තුන් වර්ගයේදී සඳහන් කරන මැද මට්ටමේ කෙලස් වලට තවත් වචනයක් තමයි නීවරණ ධර්ම කියලා කියනවා. නම් වශයෙන් නම් තීන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ඒ නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒ නීවරණ ධර්ම හැම වෙලාවෙදීම හිත කොලමොල කරනවා. ඡණ්ඩ පරුස කරනවා. මේ පාලනය කරගන්න බැරි ගොරෝසු තත්ත්වවලටපත් කරනවා. ඒව නැති වෙලා ඒ වෙනුවට යම් වෙලාවක ධානයක් ලැබුණා නම් හිත ප්‍රණීත වෙනවා. කීකරු වෙනවා. කල්ල චිත්තං, මුදු චිත්තං, විනීවරණ චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං කියලා තමයි ඒ සරුවඥාන්සේ ඒ කීකරු වෙච්ච හිත දකින්නේ. කල්ල චිත්තං කියලා කියන්නේ කුඹරක බින්නගම හාලා ඊගාවට දෙහිය අන්තිමට පෝරුලැලෙන් ගෑවට පස්සේ අපි කියන මඩට කලල් මඩ කියලා. ඒ කලල් මඩට තමයි අර කණු කැපිච්ච බිත්තර විය වපුරන්නේ. එතකොට ඒ බිත්තර විය ගිහිල්ලා අර කලල් මඩේ කාගෙන ඉතින් මුල් අදින්ට සුදුසු තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේ තනකොළ සහිත හාපු නැති ගොරෝසු ඉදමට බිත්තර වී ඉස්වට බිත්තර වියට එච්චර පුළුවන් කමක් නැහැ අර ගොරෝසු කොළවත් එක්ක හැප්පිලා මුල් අදින්න. නිසා කල්ල චිත්තං කියලා කියන්නේ අන්න ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය නෛර්යානික සීසත් ධර්මයේ වදින්න ඉස්සරලා හිත හොඳට කලල් මඩ කරා. මඩක් වගේ ගොවියා කලල් කරගත්තා වගේ කල්ල චිත්තං කියලා කියනවා. කර්මන්නේ චිත්තං. මුදු චිත්තං. හොඳට මුරුදු වෙන්න ඕන. හිත මුරුදු භාවයටපත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ කුඹලගේ අතරපත් වෙච්ච මැටි පිට වගේ ඒක හොඳට ගල් කැට නැතුව සමව කලවම් වෙලා හොඳට ඇනිලා පදන් වෙලා තැම්බිච්ච මැටිය ඒ සෙකුඩ තියාගත්තට පස්සේ කුඹලට ඕන ඕනේ පදන් එහාට මෙහාට නමන්න පුළුවන්. ඒකට කියනවා මුදු චිත්තං. උදග්ග චිත්තං කියලා කියන්නේ උද්වේගවත් සිතක් ඇති වෙන්න ඕනේ. මම දැන් සීලය මගින් මේ ගොරෝසු කායික දුස්චරිත, වචී දුස්චරිත නතර කරගෙනයි ඉන්නේ. ඊගාවට තියෙන මේ පරිඋත් ทาน කෙලස් කියන නීවරණ අයින් කරනවා කියන එක ලේසි නෑ. නමුත් ඒ සඳහා උද්‍යෝගිමත් හිතක් දැනට ඇති කරගෙන තියෙනවා. අන්නේ උද්‍යෝගයේ වැඩෙන්නේ මේ කියන මේ නීවර ධර්ම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා හිතට හොඳ පැත්තට සුදු පැත්තට ඉඩ ලැබෙනකොට තමයි. ඒකට උද්‍යෝගයක් ඇති. උදග්ග චිත්තම්, පසන්න චිත්තම් එවැනි හිතක් බොහෝමත්ම ප්‍රසන්නයි. අප්‍රසන්න ගති හිතේ නැති වෙලා. විනීවරණ චිත්තම්, නීවරණ ධර්ම නැහැ. ඒක නිසා නීවරණ ධර්ම එනකොට ඒවා දැනගෙන ඒවා ධර්මතාව වශයෙන් ගෙනගෙන යන ගමනට විපස්සනාව කියලා කියන්නේ. නමුත් සමත යෝගාවචරයට එහෙම එක එක නීවරණයක් වෙන් වෙන් වශයෙන් හොඳට අලගිය මුලගිය දැනීම ලබා ගන්නට අමාරුයි. මොකද සමත යෝගාවචරය නීවරණ දිහා බලන්නෙම ඒව නැති කළ යුතු දේවල්. දුරු කළ යුතු දේවල් කියලා බලනවා මිස නීවරණන් දිහාවට ධර්මතාව විදිහට බලන්න. කොහොම නමුත් ඒ නීවරණයන් යටපත් කරලා ඒ යෝගාවචරයට අවශ්‍ය නැත් නීවර ධර්ම යටපත් කරලා ධ්‍යානයක් ලබනද ඒ පුද්ගලයා নানা ප්‍රක්‍රම වලින් විවිධාකාර දක්ෂතා මගින් අර නීවරණ අයින් කරලා ඒ වෙනකොට ධානාංග පහක් ඇති කරනවා. නීවරණ ටික අපි නම් කළා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේකෙන් මේ මේ මෙතෙක් වෙලා සංසාරේ අපි දැන නොදැන අපේ හිත්වල පහට බැඳිච්ච මේ නිවන වෙන පහ වෙනුවට දැන් ධ්‍යාන හිතේ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියලා ධ්‍යාන අංග පහක් ඇති විතක්කය කියලා කියන්නේ අපි ඉස්සරහින් තියාගත්ත සමත ආරමුණ. මොකද්ද ආනාපාන, බුද්ධානුස්සතිය, මෛත්‍රිය, පසින, අසුබ, මලකුණක් එහෙම නැත්නම් මොනම හෝ සමත ආරමුණක් අරගෙන ඒකටම හිත නංවන ගතියට කියනවා විතක්කේ කියලා. වෙන දන්න වෙන විදිහට කියනවනම් හිත පිට නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හැම වෙලාවෙම Taman ඉදිරියට ගත්ත අරමුණටම හිත නගිනවනම් ඒකට කියනවා විතක්කේ කියලා. හිතේ ස්වභාවය ඒක තමයි. හිතේ ස්වභාවය මොකක් හරි එන අරමුණට ආරූඪ වෙන එක. නමුත් මෙතනදී විතක්කේ කියන එක අදහස් කරන්නේ දෙන ලද සමත අරමුණටම හිත නගිනවනම් එතනදී මේක කියනවා ධානාංගයක් වශයෙන් විතක්කේ කියලා. ඊට විචාරය කියලා කියන්නේ එසේ නම් වන ලද අරමුණ අත ගාලා රස විඳලා අත්දකලා මිස අපව එන්නේ නැහැ. අපි ආනාපානී ආස්වාසයට හිත නැංගුවා නම් ආස්වාසය එනකොට ආස්වාසය කියලා මෙනෙහි කළා නම් ඒ ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දැකලා මිස ආපහු නිකන් එන්නේ නැහැ. මම දැක්කා කියලා නිකන් එන්නේ නැහැ. ප්‍රස්වාසයට හිත නැංගුවා නම් ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා නම් ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙච්ච එක ඇති අතගාලා රස විඳලා මේ අත්දකලමයි එන්නේ. ඒකට කියනවා විමසුන් නොවන ਵਿਚාරය කියලා. එන්න මේ විතක්ක ਵਿਚාර කියන මේ මූලික අපි මේ භාවනාදී මුලදී ඉගෙන ගන්න ওই දෙක තමයි. අරමුණක් එනකොටම අරමුණට හිත නංවනවා. සමතේදී නම් දී යති මූල කර්මස්ථානෙට නංවලා ඒ අරමුණ දැනගන්න. මේ ආස්වාස අවස්ථාව මේ ප්‍රස්වාස අවස්ථාව යම් විදිහකට ආස්වාද ප්‍රස්වාස නැති වෙලා තල්ලු කරගෙන හිතවිල්ලක් ආවන අපි ඒකට යනකොටම අපි දැනගන්න මේ ආස්වාද ප්‍රස්වාස නෙවෙයි හිතවිල්ල මේ ආස්වාද ප්‍රස්වාස නෙවෙයි වේදනාව මේක සාධ්‍යයක් කියලා එක එක එක එක වෙන්කර දැන ගැනීම තමයි ਵਿਚාරයෙන් කරන්නේ යම් වෙලාවක විතක්කය හිතේ පවතිනවා නම් ඒ හිතට කවදාකවත් අර නීවරණයක් වශයෙන් තිබ්බ තීන මිද්දේ කියන නිදිමත වදින්නේ නැහැ එනිසා හොඳට Taman දැනගන්න ඕනේ ඒ නිදිමත වෙලාවක් එනවා නම් ඒක විනාඩි ගානකට කලින් අර මෙනෙහි කිරීම ඇන හිතලා දැන හෝ නොදැන මේක තේරුම් ගන්න යෝගාචර ගොඩක් කල් යනවා නමුත් මේක නිවැරදින මූල ධර්මයක් එතකොට හිත කුසීත භාවයට කෝසජ්ජයට වැටෙනවා තීන මිද්දයට වැටෙනවා තීන මිද්ද කියලා කියන්නේ ඒ බටර් ටිකක් අරගෙන අයිස් පෙට්ටියකට දාපුවාම ඒක ගුලි වෙනවා ගල් වෙන ගතියට. ඒ කියන්නේ මිද්ද කියලා කියන්නේ මිදෙනවා කියනවා. හිත මිදෙනවා. හිත කර්මන්නේ බාහිර කල්ල චිත්ත මුදු චිත්ත උදක්ක චිත්ත පදහන චිත්ත කියපතාවේ නෙවෙයි. දැන් ගුලි ගහලා ලෙඩ වෙච්ච ධර්පයක් මුල්ලකටලා ওই වකුරු විලා බුදියා ඉන්නවා වගේ හිත ගුලි ගහන්න පටන් ගන්නවා. ඒ ගුලි ගහන්න හේතුව මොකද? එනේ එන අරමුණ මෙනෙහි කිරීම නැතිව. ඉතින් ඒක නිසා රැයට ගල්පදවනකොට ඒ හරකට නිදිමත වෙනකොට ගැල් කාර්යය කරන්නේ ගැල් කවි කියනවා. හා හියක් හානකොට ඒ හරකට එපා වීම නතර කරන්න අඳුර පානවා. කොළපාගෙනකොට ඒ අඳුර පානවා. මේ විදිහට හැම වෙලාවෙදීම ඒ සතා නිින්දට නොවැටීම පිණිස ඉතින් ඔය මොනවා හරි ගෝසාවක් කරගෙන නැත්නම් වරින් වර උඩ තට්ටු කර කර යනවා. ඒකයි වන්නපත ජාතකයේ ඒ වාගේ ඒ ගැල් පාතුනායකට නිඳ ගියාම ඒ හරකට මග පෙන්වන්න කවුරක්වත් නැහැ. ඌ ආපහු කරකලා ඊයර හිටපු තැනට ආවා. ඕක තමයි හිතටත් වෙන්නේ මෙනෙහි කිරීම යම් තැනක නතර වුණොත් එතනදීම හිත Tamanda පුරුදු විදියට ගුලි ගහලා වපට වෙලා බුදියන්න පටන් ගන්නවා. ඒක නිසා අපි දැනගන්න ඕන විතක්කේ තියෙනවා නම් මෙනෙහි කිරීම තියෙනවා නම් ඒ හිත නින්දට වැටෙනවා. ඒකට විචාර බුද්ධිය විචාර බුද්ධිය කියලා කියන්නේ මම මේ කිය ආනාපාන ආස්වාසයටයි. ප්‍රස්වාසයට නෙවෙයි. ආස්වාසය කොහොමද දන්නේ? ආ ඒක ටිකක් සීතලයි. මොන ප්‍රස්වාසයට යනවා. ප්‍රස්වාසයට ගියාම කියනවා මම ප්‍රස්වාසයට ගියා. කොහොමද දන්නේ? ආ ඒක අරිට වැඩි ටිකක් කුණුසුමයි. නැත්නම් ආස්වාසයේ කොටයි. ප්‍රස්වාසයේ දිගයි ආදි වශයෙන් ඒක අතගාල බලලා රස විඳින ගැතිය කියනවා විචාර බුද්ධිය කියලා විමසුන් නුවණ. ඒක තියෙනවා නම් අවදාකවත් ආස්වාස වේලාදී ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න තමයි සැක පහළ වෙන්නේ. ප්‍රස්වාස වේලාදී ආස්වාද කියලා මෙනෙහි කරන තරම සැක පහළ වෙනවා. විචිකිච්ඡාවට ඉඩ නැහැ. මේක හොඳට තේරෙන්නේ සක්මන් කරනකොට. සක්මන් කරනකොට මොනවා හරි කුරුළු සද්දයකට හිත ගියොත් වම කියලා දකුණ කියලා මෙනෙහි කරනවා. දකුණ කියලා වම කියලා මෙනෙහි කරනවා. පියවර ගාන කරනකොට තේරෙන කකුල් දෙක මාරු වෙලා නෙවෙයි මෙනෙහි කිරීම මාරු වෙනවා. එතකොට තේරෙනවා එහෙම මාරු වෙලා ඇවිදිනවා නම් කවදාකවත් ඒ ඒ අරමුණේ රස තෙන්වෙන් වශයෙන් දකින්න බෑ. එතකොට අර ගිරව් කෑ ගහනවා වගේ ඔහේ මෙනෙහි කිරීමක් කරනවා. නමුත් ඒ මෙනෙහි කරන අරමුණට හිත යන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා විචාර බුද්ධිය වැඩ නැහැ. මේ විචාර බුද්ධිය වැඩ නම් කලකොල නැහැ. ඉනි විදිහට කියනවා විචිකිච්ඡා නැහැ. ඉතින් මේ දෙක වැඩ කරනවා නම් තමයි අපේ හිත කවදා හෝ ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්නේ. මේ කී කරුව හිත මෙනෙහි වෙනවා. අරමුණේ එනේන එක හොඳට වෙන් කරලා පෙන්නකොට හිතට ප්‍රීතියක් පහළ වෙනවා. ඒ ප්‍රීතිය හිතට යන්තම් හරි එනවනම් අර නුරුස්නාගනි ද්වේෂය ව්‍යාපාදේ හිතට එන්නේ. ප්‍රීතියක් නැවි අර පළවෙනි දෙකේ සූර වෙලා මෙනේ කරමින් මෙනේ කරමින් අරමුණු රස බල බල යන ගතිය සූර වෙලා ප්‍රීතියක් නාවොත් අපිට සුළු වේලාවකින් නිකම් මුළු ඇඟම මහ වෙහෙස කර මුළු හිතම මහ මුඩු වෙච්ච මේ පාළු ගතියකටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට නුරුස්නා ගති පහළ වෙනවා. ඒක අන්තිමට ද්වේෂයට පහළ වෙලා ඉතින් බලින්න පටන් ගන්නවා මේක මේ මේ දුක නැති කරන මාර්ගයක් කියලා. මේ භාවනාවට පස්සේ බැලින්නම් ගියාට පස්සේ තිබුණට වැඩිය දුකයි කියලා භාවනා ක්‍රමවලටත් දොස් කියනවා. දුක නැතිවීම නෙවෙයි වෙන්නේ වැඩිවීම වගේ කියලා. මොකද හේතුව අර විතක්ක ਵਿਚාර දෙකේ සූරණේ හිත ප්‍රීතිය පහළ වෙලා නැහැ. ඒ නිසා ප්‍රීතිචෛතසිකය යම් වෙලාවක හිතට ආවනම් ඒ හිත ද්වේෂයෙන්. ඉතින් ඒක නිසා මේ වයි විද්‍යාව නව තාක්ෂණය හොයාගත්තට පස්සේ ඒ මිනිස්සු මුලින් මුලින් ඇති කරපු ඇත්ත හිතුවා දැන් මේ අලුත් උපකරණ ඒ වගේම මේ විවිධ සංගෝපාංග නිසා මිනිස්සෙන්ට ප්‍රීතිය වැඩි කරන්න පුළුවන් ආස්වාදේ වැඩි කරන්න පුළුවන් එතකොට මිනිස්සු ද්වේෂය නැති වෙයි කියලා. දැන් ලෝකේ අර හොඳ හැටි කාසිපණන් අතමිට තියෙනවා නම් මම හිතගෙන දිවියේ ලෝකේ මවන්නම් කියලා ඒ සල්ලි තියෙනවා නම් බඩු තියෙනවා නම් එහෙනම් ඉතින් ඊට පස්සේ තරහ වෙන එකක් නැහැ කාකොටා වැටෙන එකක් නැහැ ප්‍රීතියේ ඉඳි දුක්පතුන් නැති ලෝකයක් මවන්න පුළුවන් වෙයි කියලා කීන මැව්වා ඒකේ අපිත් කෑවා අපි සෑහෙන තරම් ගියා නමුත් අපි එනකොට මේ මෝඩකම ගොඩාක් කල් කියලා දැන් තේරෙනවා ඒ ඔය කියන ක්‍රමයට ප්‍රීතිය ඇති කරාට බාහිරේ අර මිනිස්සුන්ගේ කාකොටා වැටෙන ගතිය අඩු වෙන්නේ නැහැ. නමුත් ඕනම වෙලාවක බලන්න භාවනා කරලා විතක්ක ਵਿਚාර දෙක සම්පූර්ණ නම් නැත්නම් ඒක සූර නම් එතකොට ඇති වෙන වීරිය තියේදී කවුරුරට කැස්සයි කිය කවුරු හරි දොර හයියෙන් වැහුවයි කියලා මොනවාකටත් වෙන්නේ. හොඳට Tamanට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක එයාගේ වැඩේ මට තියෙන්නේ මගේ භාවනා කරගෙන යන්නයි කියලා. හැකි සංඥාවයි අනුන් කෙරේ අනුකම්පාවයි ඇති වෙලා ද්වේෂෙන්නේ නැහැ. ඉතින් ද්වේෂය නැත්තම් දැනගන්න තියෙ ද්වේෂය නැත්තම් බණින් තියෙන ද්වේෂය ඇති කර නැත්තම් නෙවෙයි තමන් භාවනායේ සූර නැති නිසායි මේ ද්වේෂය ඇවිල්ලා ඊගාවට මේ ප්‍රීතිය ආවනම් ඒක හරියට තමන්ගේ සේවකයෝ හොඳට කීකරුව දවසේ වැඩ ටික කරනවා එතකොට තමන් තියෙන එකට්ටියගේ පඩිය බේරුවාට පස්සේ ඒ ව්‍යාපාරයෙන් තමන්ට හොඳ ලාභයක් ලැබෙනවා ඉතින් ඒ ලාභය ලැබිච්චාම අර තමන්ගේ ඒ ලැබෙන වස්තුව සුවසේ පරිහරණය කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ වගේ විතක්ක ਵਿਚාර දෙන්න හොඳට කීකරුව වැඩ කරනවා නම් ඒකට ඉබේම ප්‍රීතියක් පහළ වෙනවා. එතකොට සම්බන්ධ අරමුණේ ඇති සුඛය ආනාපාන සතිය ගැන සර්වඥාන්සේ විශේෂම සඳහන් කරනවා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුඛාත සුකෝච විහාරෝච කියලා. යම් වෙලාවක ආනාපානය රසය වැටෙන්න පටන් ගත්තොත් ඒකේ තියෙන සාන්ත රසය. සන්තෝෂේව පනීතත ප්‍රනීත බව. අසේචන කෝච ඒකට මේ අලුතෙන් එකතු කරන්න උම්මලක ටිකක් දැම්මොත් රස වෙයි. දෙහි ටිකක් දැම්මොත් රස වෙයි කිය කිසිම දෙයක් දාන දෙයක් නැහැ. ඒක ඒක වශයෙන්ම ආස්වාසය ආස්වාදයක් පාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම ආනාපානයේ ආනිසංස ජනකයි. ඒ වගේම සක්මනේ හිටියත්, ඉඳීම ඇකිලිමේ හිටියත්, කොයි අරමුණේ හිටියත් ඔන්න ඔය විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා නම් ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නකොට ඒක තුල ඒ අරමුණ කෙරෙහි පුදුමාකාර ඒ රස විඳ ගන්න පුළුවන් ගැටයක් වෙනවා. එතකොට අසීචනකොත් සුකෝච විහාරොත් එතකොට ඔහු සුඛයේ ගත කරනවා. අර සුඛය කියන චෛතසිකය වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ පුද්ගල එතකොට අර විතක්ක ਵਿਚාර වැඩ බහා තබලා හිතුවක්කාරකම් කරන්නේ. ඒගොල්ලෝ දිගට වැඩ. ආනෝකට තමයි අපි මේ ධ්‍යානයේ ඇතිවෙනා වූ ඒකාග්‍රතාවේ සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය නිසායි මේ සුඛය එනවන උද්දච්ච කුක්කුච්චේ නැති වෙනවා. උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ එක තැනක තැම්පත්ලා හිටපු මීමැසි පොදියක් එකපාරට ඇවිස්සුනා වගේ හිතේ ඇවිස්සීම. නැත්තම් තැන්පත්ලා තියෙන වීලිච්ච අලු කොටකට ගලක් ගැහුවා වගේ එකපාරට විහිරි යනවා. අන්නේව නැතුව මේ සුවසේ හිතපත් වෙනකොට අර ඇවිසෙන ගතිය නැති වෙනවා හිත නතර වෙනවා. එතකොට මේ ඒකාග්‍රතාවය එනවනම් ඒ හිත විවිධාකාර අරමුණු රස හොයමින් නන්නත්තර වෙන්නේ. කාමච්ඡන්දේ නැතුව යනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ මූල කර්මස්ථානයේ තියේදී නන්නත්තර වෙනවා. ශබ්ද අහන්න බලනවා. වේදනාවෙන් ඉඳ බලනවා. හිතවිලි හිතන්න හදනවා. එතකොට හැම ඉඳුරම්ම ඇවිසෙනවා. නමුත් යම් වෙලාවක හිතට මේ ඒකාග්‍ර භාවයේ ටික ටික එනවනම් ඉබේම අර මූල කර්මස්ථානියේම හිත හිටිනවා මිස හිත නන්නතර වෙන්නේ. එතකොට ඔන්න ඔය ආකාරයට යම් වෙලාවක හිත නීවරණ ධර්ම පහ අයින් වෙලා මේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහළ වුණා නම් අපිට කියන්න පුළුවන් ඒ වෙලාවේදී ඒ හිත ගෙමිතුලේ ඉඳලා ගෙතකොට වෙනවා. වෙන විදිහට කියනවා නම් මේ වෙන විදිහට කියනවා නම් උපචාර සමාධියේ ඉඳලා අර්පණාවට වැටුණා. බැහැගත්තා. ඉතින් ඒක නිසා යම් වෙලාවක ප්‍රථම ධානයට ආවනම් ඒ යෝගාවචරයට මතක් කරනවා ඒ ධානය හොඳට වශී කරගන්නයි කියලා. මොකද්ද වශී කරගන්නවයි කියලා ධානයේ ටික වෙලාවක් ඉඳලා නැගිටලා තමන්ගේ හිතේ මේ විතක්කේ තියනවාද? ਵਿਚාරයේ තියනවාද? ප්‍රීති සුඛ මට බින්දින්න පුළුවන් වුණාද? එතකොට මගේ හිත නිකන් මේ කටුමැටි පිටියකට කොහොල් ලැබුලියකින් දමලා ගැහුවා වගේ හිතට අල්ල බදා ගන්න ගතිය අරමුණේ තියෙනවා. නැත්නම් අරමුණට හිත අල්ල බදා ගන්න ගතිය තියෙනවා. ආන ඔය ලකුණු තියෙනවනම් ඒක වෙනමම වශී කිරීමේ වැඩ පිළිවෙලක් කරන්න කියනවා මේ ධ්‍යානයේ සාහිතික කරගන්න. ඒක මේ මේ මේ විපස්සනා අවස්ථාවක් නෙවෙයි ඒක සමත අවස්ථාවක්. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕන සමත ධ්‍යානයකට 1 2 3 4 ආදී ධ්‍යානයකට හිත යන ගියානම් ඔය කියන විදිහට නිවන ධර්ම දුරු වීමත් ඒ ධ්‍යානාංග පහ පහළ වීමත් තමන්ම දැනගෙන පුරවරත් උදව් කරනවා මේක දැනගන්න පුළුවන්. මේ වාගෙම අදුම ගානේ මේ නාම රූප පරිච්ඡේද ඥානෙ, පච්චේ පරිග්ඝා ඥාන ආදී කරන පටන් සංකාර උපේක්ඛා ඥානෙ දක්වාම යනකොට විපස්සනාව සිද්ධ වෙනවා නම් ওই වගේම අංග ලක්ෂණ ටිකක් තියෙනවා. ඒවා මේ ගුරුවරු භාවනා කරන අයට දැන ගැනීම වෙනස බෞද්ධ භාවය වෙනස ගොනු කෙරුවා මිසක්කා මෙව කටපාඩම් කෙරුවේ නැත්නම් විපස්සනා වෙන්නේ නැහැ කියලා එහෙම පටලවා ගන්න යන්න එපා. ආපෝ ඔහොම කියොත් එහෙම කොහොමද අපි භාවනා කරන්නේ කියලා එතකොට මේ පසුබාහන. මේක ඔක්කොම අර පැත්තට හරවන්නේ. එපා. ඉතින් ඒ විදිහට අපි දැනගන්න ඕනේ ඒ වගේ විපස්සනාවක් සිදු වෙන වෙලාවේදී අර සමත ධානයක් කරන වෙලාවේදී නීවරණ දුරු වෙලා ධානාංග පහ පහළ වෙන්න වගේ විපස්සනාව සිදු වෙනකොට මගේ හිත දැන් තියෙන එකලස් වෙලාද ගොනු වෙලාද කියලා දැනගන්න අංග 10ක් මේ ගුරුවරයා එකතු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඒක චෝදනා කරන්න පුළුවන් මේක බුද්ධ දේශනාවේ නෑ කියලා. නමුත් වැඩ ගන්න පුළුවන් නම් අරගෙන තියාන වැඩ ගන්න නැත්නම් දීකොල දාන්න. එච්චරයි. ඒක හරියට මෙනෙහි කිරීම වගේ එකක්. යම් වෙලාවක හිත විපස්සනාට جوړු වෙලා, පේ වෙලා, පෑහිලා, සීහිලා yaadෙනවනම් ඒ හිතේ අංග හයක් පෙන්නනවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං කියන අවස්ථාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත අතීතයේ ආශ්‍රය කරමින් තමන් කරපු වැරදි අඩුපාඩු ගැන කල්පනා කරමින් හිත වික්ෂෝප ගතියක් පෙන්වනවා. ඒ වගේම අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං කියන විදිහට අනාගතය ගැන හිතෙමින් හිත කම්පණයටපත් වෙන මට එදා මේ වැඩේ වැරදුනා මේ හැරේ නම් මං හරියට මේක කරනවා මම මෙච්චර කල් මෝඩකමට වැරදි දේවල් කාලා ලෙඩ වුණා ඉස්සරහට නම් කවදාකවත් මම වැරදි දේවල් ගන්න මම ලෙඩ වෙන්නේ නැහැ මම මේ වැඩේ මෝඩකමට කරපු නිසා මට බැනුම් අහන්න වුණා ඊට පස්සේ නම් මම කවදාකවත් වැරදි කරන්නේ නැහැ මම කවදාකවත් බැනුම් අහන්නේ නැහැ මේ වගේ වැඩ බෙහෙමයි ඔන්න ඔහම ඔහම ඉතින් හිතට එන්න පටන් අරගන්නවා මේවා තේරටම කියන්නේ අනාගතය කෙරේ හිත විසිරී ගිහිල්ලා හිත කම්පණයටපත් වෙනවා ඉතින් අර දිහා මේ විපස්සනාට පේ වෙච්ච හිතේ ඔය වගේ අතීතයට ගිහිල්ලා පශ්චාත්තාපයකුත් නැහැ. අනාගතය ගැන සැලසුම් හදමින් නිකං කුතුහල උද්වේග කරගති මේවට කියන්නේ අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං කියලා. ඒකේ විකම්පිත ගති නැහැ. ඒ වාගේම ලීනං චිත්තං කෝසජ්ජානුපත්තං හොඳ ලීන වෙලා ලෙඩ වෙච්ච සතෙක් මුල්ලකට ලබු තියාගෙන ඉන්නා වගේ හිත කෝසජ්ජයට වැටෙනවා. එහෙම නැත්නම් අතිපග්ගහිතං චිත්තං උද්ධතං මම දැන් නිවන් දකින්න ඕනේ මේ ආත්මේ මේ පරියන්කේදීම කරන්න ඕනේ මේ මේ භාවනා මධ්‍යස්ථානිය කරන්න ඕනේ තීම් pore කාල pore කාල අර හිත අවශ්‍යගත්තොත් එහෙම අති අති ධාවණයට දුවලා වහා ප්‍රතිඵල ලබා ගන්න වීර්ය වැඩි වුණොත් ඒත් ඇවිත් ඒත් කරන්න බෑ ඒ කලබල කරනවා ඒකට අර උපමාවක් වශයෙන් කියනවා ඒක රජ කෙනෙක් කියලා කියනවා කවුරු හරි රජුරෝ ඉදිරියට බම්බයකට වඩා ටිකක් දිග මකුළු දැලක් අරගෙන ආවොත් ඇතෙක් වලට වස්තු දෙනවා කියන්නේ. ඔක්කොමලා දුවලා ගිහලා රටේ තියෙන තේරම මකුළු දැල් කඩන්න හදනකොට එකම මකුළු දැලක්වත් ඉතුරු නැතුළු කාටවත් බැරි වුණාලු ඒක සාහන්තව රජු රෝගාවට ගේන්න. මොකද කලබලයි අනිත් එකාට ඉස්සලා මේ ඇතෙක් වලට වස්තු ගන්න ගිහලා මකුළු දැල් දුව අරගෙන දුවගෙන එනකොට කැඩෙනවා. ඉතින් මේක හොඳ වැඩේ මකුළු දැල් කඩා ගන්න. කොහොම නමුත් මේ වගේ උපමා රාශිය අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ විදිහට ඕනෑමට වැඩි දඟලන්න ගියොත් එහෙම හිත කලබල කෙරුවොත් එහෙම ඉතින් කොරස්පටේවත් අත දාගන්න බැරි වෙනවා. ඔය දෙක නැතුව යනවා. ඒ කියන්නේ ලීන හිත, කෝසජ්‍ය හිත නැතුව යනවා. අතිපග්ගහිත හිත, වික්ෂිප්ත හිත නැති වෙනවා. ඊගාවට අපින අබන අබිනතං චිත්තං රාගානුපතිතං. අරමුණ කෙලේ තද අබිනතියක් ඇති වෙලා අනේ මට මේ අරමුණේ මෙහෙමම රස විඳගෙන ඉන්න ලැබේවා කියලා අර ධානයකට ඇති වෙන නිකාන්තිය වගේ <clears throat> අරමුණට බැස ගන්න ගතියටපත් වුණොත් ඒත් විපස්සනා කරන්න බෑ. එහෙම නැත්නම් අරමුණ එපා වෙනවා. කියනවා තමයි ආනාපානෙ. ඉතින් මොකද ඉතින් ඕක ඇති බලන්න ඉල කියලා මොකක්ද ඇති වැඩේ මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. අර ඉදිරිපත් වෙච්ච අර මොනවත් ගණන් ගන්න නැතුව මේ අපනතං චිත්තං පටිඝහනුපත්තං. ඉතින් ඕන්න හොෙච්චාවයි කියලා පැත්ත කරලා නිකන් ඒ දෙකක් නැහැ. එතකොට අතීතයට අනාගතයට දුවලා හිත පශ්චාත්තාප හෝ විකම්පිතක් නැහැ. සීත භාවය වැඩි වෙලා හෝ ඇවිසිල්ල වැඩි වීම නිසා කෝසජ්ජය හෝ උද්දත භාවයක් නැහැ. අරමුණට ඕනෑමට වැඩිය ප්‍රනීත වෙලා එහි নিমග්න වීමකුත් නැහැ. අරමුණ එපා නොදකින් නොපතන් කියලා ගැටුමකුත් නැහැ. ඕන කරුණු හයම නැතුව හිත මදහත් භාවයටපත් වෙනවා. ආනේ මදහත් භාවයටපත් වෙනකොට Tamanට තමයි තේරෙන්නේ දැන් හිත හරියට ඒ දණ්ඩ එක එහා පැත්තට පාත් වෙන්නේ නැතුව මේ පැත්තට පාත් වෙන්නේ නැතුව සමව කඹේ යවිදින්න වගේ හිත යනවා. අතුරක යනවා වගේ හිත හොඳට යනවා. ඒ වගේම මේකට අතිරේක වශයෙන් ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා මේ වීරියයි සමාධියයි දෙකේ අර කලින් කිව්වා වගේ වීරිය වැඩි වුණා නම් ඇවිස්සෙනවා සමාධිය වැඩි වුණා නම් නිඳට යනවා. ඒ දෙක නැහැ. සද්ධාවයි ප්‍රඥාවයි දෙක අතර අසමිසම්බර භාවයක් නැහැ. සමබර වෙනවා. ඒ වාගේම ඉන්ද්‍රියානම් ඒක රසතා කියලා හැම ඉඳුරෙක් මේ කියන්නේ සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉඳුරන් විමුක්ති රසය හැර වෙන ලාමක රසයන් කෙරෙහි දුවන්නේ නැහැ. හැම වෙලාවෙම දැන් කල්පනා වෙන්නේ මට මේ ඇතිවෙච්ච ගොනුව මතින් මේ මුළු සංසාරේ පුරා ඇතිවෙච්ච මේ කෙලෙස් ආහේ නිවාගෙන මට නිවන් රසය. එහෙම නැත්නම් නිස්සරණ රසය. එහෙම නැත්නම් මේ විමුක්තියමයි අරමුණු කරන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවට ඇති වෙන සතියට අරමුණු වලත් ඒක රසයක් එනවා. ඇතුල් වීම දැක්කත් පිටවීම දැක්කත් සතිය ඒක රසයි. ඒ වෙලාවේදී අපි දැක්කොත් මේ ආනාපානීකරණය කරනකොට දැන් එකපාරට පිම්බීම හැකිලිම පේන්න ගන්නවා. ඉතින් ඒකට දැනගන්නවා මෙතෙක් කල නම් ආනාපානදි ගියාව. දැන් ඔන්න මට පිම්බි මැකිලින් පේන්නේ. ඉතින් ඒ පුද්ගලයා ඒ වෙලාවේදී පිම්බි මැකිලට මාරු කරත් හිත කලකොල වෙන්නේ අර ආස්වාද ප්‍රසවාස දෙක බැලුවා වගේ පිම්බීම හැකිලීමට සාපේක්ෂව දැක ගන්න පුළුවන්. සද්දයක් ඇහෙන. සද්දයක් ඇහුණොත් සද්දෙමුත් තියෙන කම්පනයක් තමයි. වේදනාවක් දැන වේදනාවේ තියෙන උණුසුම සිසිලසක් කම්පනයක් තමයි. හිතවිල්ලක් වෙනවා. හිතවිල්ල කියන්නේ හිතේ ඇවිසිල්ලක් තමයි කියලා ඒ සෑම දෙයකටම එකම හැන්දෙන් මනින්න පටන් ගන්නවා. මේකට කියනවා අරමුණු රස සම වෙනවා. ඒ වගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔක්කොම මේ ඇඟිලි තුඩු ඔක්කොම එකතැනට වුණා වගේ ඒක රස භාවයට එන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ අර එන්නේ මේ වැඩේට ගැළපෙන්න මම මෙන්න මෙච්චරයි වීරිය කරන්න ඕන කියන එක යෝගාවචරයට හොඳට තේරෙනවා. මේක මෙහෙම නඩත්තු කරන්න තදුපග විරිය වාහනතා කියලා ඒිට ගැළපෙන වීරිය මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කියලා නැත්නම් අපි කියනෝනම් දැන් සම තලාවක වාහනේ පදවගෙන යනකොට ඒ වාහනේ ඉන්න පිරිසේ හැටියට බරේ හැටියට මෙතෙන්දි මට මෙන්න මේ වේගය ඇති මෙන්න මේ වේගයට මම මෙච්චරක් මේ වාහනේට තෙල් දෙන්න ඕන නැත්නම් ක්ලච් එක මේ ඇක්සලරේටර් එක දෙන්න ඕන කියලා කොහොඳට තේන ඕනට වැඩි හුඟක් වේගෙන් යන්න කිව්වොත් වාහනේ අඬාගෙන දුම් දාගෙන පාර කාගෙන යන්න පටන් ගන්නවා ඕනට වැඩි අඩු වුණොත් ඒත් අදින්න බන්නේ වගේ මේ වෙලාවට මෙච්චරක් මේකට තෙල් දෙන්න ඕන කියන එක තේරෙන පටන් ගන්නවා ඒක මේ මේ ඒ අනෙකුත් ඉන්දියා ධර්ම සමවීම වෙන දෙයක් මිසක් ගුරුවරට කියන්න බෑ ඔතෙන්දි 130ක් දීපන් මෙතෙන්දි 40ක් දීපන් මෙතන 25ට අඩු කරපන් කියලා කල්යතෝ කියන්නේ. තදුපග විරිය වාහනතා කියලා ඒ ඇති වෙච්ච මේ වැඩේ මේ හැමව දිගට ගෙනියන්න. නැත්නම් මෙහෙම අනුග්‍රහය පවත්තන්න කොච්චරක් මම වීඩියෝ කරන කොහොමද මම මෙනේ කරන්න ඕන වේගෙන් වේගෙන් මෙනේ කරන්න ඕනේ නැත්නම් හිමීට මෙනේ කරන්න ඕන කොච්චරද මෙනේ කරන්න ඕනේ කියලා ගුරුවරයාට කියන්න බෑ ඒ මොකද ඒව අවස්ථානුකූල දේවල් ඒ නිසා එතෙන්දී ඕන කරන වීරිය ඉබේම Tamanට තේරෙන්න පටන් ගන්නවා. පොළොස් සම්බුලට පදම වාගේ දැන් මාළුවකට ලුණු දාන්න වාගේ ඒකේ ඒ වෙලාවේදී හැටියට කරගන්න. ඒ වගේම ආශේවනතා කියලා මේක කවදාකවත් එක සැරයක් කරලා මේකේ මට පුහුණුවක් ලබන්න බෑ. ලක්ෂ කෝටි වාර ගණන් මේ එකලසමම ගන්න ඕනේ. කියලා අද ගත්තට මම දන්නවා හෙට 100 100ක් වුණා ලැබෙන්න පුළුවන්. ඒ වුණාට පටන් ගන්නකොට කිසිම එකලාශයක් නැති වුණත් මම හරියට මේ කරුණ එකලස් කෙරුවොත් මේ தත්තේ මේ පදම මේ yaadena gatiya මට එනවා කියලා ඒකේ ආසේවනතාවේ නැවත නැවත ආසේවති භාවේති බහුලී කරෝති කියන මේ gati එනකොට තමයි තේරෙනවා දැන් තමයි යන්නේ විපස්සනාවට හිත වැටලා තියෙන්නේ දැන් මේක දිගේ ඒ අරමුණේ අරමුණ මේකයි බලන හිත මේකයි ඒ අරමුණේ තියෙන මේ උණුසුම් ගති සිසිල් ගති කම්පන ගති හොඳට නිසින්ින්ද පිටියක ඉල්ලලා තියෙන පිටුසිතුමක් තියා හොඳට පුටුවක වාඩි වෙලා බලාගෙන ඉන්නවා වගේ ඒ අරමුණේ තියෙන විවිධ ගති හොඳට පේන්න පටන් ගන්නවා එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ සෑම රූප ධර්ම. උණුසුමක්, සිසිලක්, කම්පනයක් කවදාකවත් අහේතුකව පැන නගින්නේ නැහැ. ඒවට එන්න ආසන්න කරුණු තියෙනවා. නිසා රූප ධර්මයටත් හේතුවක් තියෙනවා. ඒ රූප ධර්ම නිසා හෝ තමයි මෙනෙහි කරන හිත භාවනා කරන භාවනා හිතෙත් වෙස්පර්ලෙනවා. මේ වෙස්පර්ලෙන්නේ තිබේ නෙවෙයි. හේතු සහිතව. නිසා රූප ධර්මයට රූපේ හේතුව, නාම ධර්මයට නාම හේතුව කියලා අර බලානින්න චිත්‍රය නිකන් හොඳට කොටස් වෙලා වෙන් වෙලා ලිහලා බැලුවා වාගේ. මල්ලක් තුල තියෙන දේවල් ලිහලා බැලුවා වාගේ විසිත වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිකා වශයෙන් ඒ නාන પરම්පරාව වැඩෙන්න පටන් ගන්නේ. ආන්නේ වැඩෙන වෙලාවේදී මේ හිත යම් ආකාරයක සමාධියක් අර කියන විදිහ අංග ලක්ෂණ 10කින් යුක්ත සමාධියක් ඇති වෙනකොට හිතේ විතරක් නෙමෙයි චෛතසික ධර්මත් සේරම ඒකට පෑහෙන. ඒකට සීහෙනවා. ඒකට ගොනු වෙනවා. නිකන් ඔය කළුවක් වද කළු මේ කුඩු තියෙන පසකට කාණ්ඩම් කැලක් දාපු ගමන් ඒකේ තියෙන අර යකඩ කුඩු ටික සේරම ගොනු කරගන්නවා වගේ ඒ හිත නිකන් කාණ්ඩම් ශක්තියක් එනවා වගේ ගොනුවක් එන්න පටන් ගන්නවා. එතකොටින් තේරෙන පටන් අර ගන්නවා දැන් මේක හලාප්ප ගන්න නැතුව කඩාපැන ගන්න නැතුව අර අරමුණේම හිත පවත්තන තාක්කල් ඉති විපස්සනා ඥාන එක එක එක එක වැඩේ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා යම් තාක් අරමුණට හිත දාගෙන ඉන්නවාද ඒ තාක්කල් විපස්සනා වැටෙනවා. ඉතින් මේ හිතට කියනවා සමාධි හිත. දැන් මේ අපි පස්සේ කතා කරේ විපස්සනා සමාධිය ඇති වෙච්ච හිත. ඉස්සලා අපි කතා කරේ සමත සමාධිය ඇති වෙච්ච හිත. මේ පස්සේ එන සමාධියට අරමුණු වෙනස් වුණාට ඔය ගැම්ම කැඩෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා හොඳට මේ පිම්බි මෑකිලිම හෝ Taman ගත්ත ක්‍රමයේ හරියට ආනාපානෙ හිත යනකොට සද්දයක් ආවයි කියලා ඔය අතීතයට හිත දුවලා පශ්චාත්තාප වෙන්නේ අනාගතයට හිත දුවන්නේත් නැහැ. දැන් දන්නවා මේ මේ අරමුණ මාරුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. එකලස තියෙනවා. එහෙම නැත්නම් මේ වාහනයක අරගෙන යන කෙනා අතරමඟදී මේ වෙන වාහනයකට නැගලා මේ අලුත් වාහනේ එලවන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මට තියෙනවා මේකට ලයිසන් එක තියෙනවා මේ වාහනේ ගියර කොහොමද කියලා දන්නවනේ අරගෙන යන එකයි තියෙන්නේ. ආන්නේ වගේ අරමුණු මාරු වුණාට වෙනස් වෙන නිසා එතන එතන ඇති වෙන සමාධියට කියනවා ක්ෂණික සමාධිය කියලා. කනමත්තත් ඨිතිකෝ සමාධිය ක්ෂණ මාත්‍ර වූ සමාධියක් එන්න ගන්න. ඒක හරීම හුරු බුහුටි. ඒක හරීම සෙල්ලක්කාරයි. ඒක හරීම හිත තරුණ කරවන සුළුයි. ඒක හරීම මේ මේ බාහදක්ෂ ව්‍යාපාරයකට පුරුදු වෙච්ච කෙනෙක් Tamanට දුෂ්කරතාවයක් ආපම කොහොමද ඒකට මුණ දෙන්නේ කියලා නැත්නම් ගර්ල් ගයිඩ් කරන කෙනෙක් බාලදක්ෂිකාවක් වැඩ කරනවා වගේ එන දුෂ්කරතාවයේ කරදරයක් කරගන්න. අන්නේ ඒ ඒ හුරුබූටිකම තියෙන හොඳට මේ විපස්සනා සමාධිය. අන්නේ විදිහේ හිතේ සමාධියක් ඇති වෙච්ච වෙලාවට විතරයි උපේක්ෂාවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා තටමලා ගන්න බෑ උපේක්ෂාව කියන්නේ. වෙන විදිහට කියනවා නම් රජුරවන්ට තමන්ගේ ඇමති මණ්ඩලයේ ඒකච්ඡන්දයක් නැතුව රජුරණ තනිමතේට වැඩ කරන්න බෑ. ඒකච්ඡන්දයක් ආවොත් රජුරණට රාජාන පතුරවාගෙන තෙත ඇතුව හොඳයි. මම ඒක අනුමත කරනවායි කියලා ගිය ගමන් ඉතින් ඒක රාජ සම්මතයි. ඊට පස්සේ රටුට වෙනස් කරන්න බෑ. අන්න ඒ වගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් ඔය සද්ධාව ධම්ම විජේ විරිය කියන එනතම් පීති පස්සද්දි උප් සමත සමාධි කියන ඒ ගුණ ධර්ම ටික පේ වුණා නම් ඊ ගාවට වෙන්නේ මොකද්ද මේන්න මේ උපේක්ෂාව මේ උපේක්ෂාවට නිසිනින්දේ වැඩ කර ගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට ආනේ විදිහට උපේක්ෂාව ආවට පස්සේ තියෙන්නේ යෝගාවචරයට තියෙන්නේ ඒ නඩුව හොඳට ඇහිලා තියෙනවා. ජූරි සභාව පැහැදිලි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට විනිශ්චයකාරතුමාට තියෙන දෙපැත්තට එක පැත්තටත් පක්ෂඝාතී වෙන්නේ නැතුව රාජනීතිය හැටියට මෙන්න මේකට මෙහෙමනම් විනිශ්චය මෙන්න මේකට තීන්දුව මේකයි කියලා ඒ විනිශ්චයට අසංකරණ එක විතරයි. ආනේ විදියට උපේක්ෂාව ආවට පස්සේ ඒ උපේක්ෂාව රැක බලා ගැනීම තමයි දක්ෂ යෝගාවචරයාගේ තියෙන සූරකම්. නැති තැන උපේක්ෂාව ගන්න බෑ. නැති තැන තියෙන්නේ කරන්න තියෙන්නේ සතිය වඩන එක. නැති තැන කරන්න තියෙන්නේ ධම්මවිචේ වඩන එක. නැති තැන කරන්න තියෙන්නේ වීර්ය වඩන එකයි. උපේක්ෂාව ආවට පස්සේ නම් ඒකේ වටිනකම දන්නේ නැහැ. ඒක එන්නේ කොච්චර කලාතුරකින්ද. ආ මේ වෙලාවේදී උපේක්ෂාව රැකගන්න උපේක්ෂාව පිළිබඳව ඒ නම්බුව උපේක්ෂාව පිළිබඳ ගරුසාර භාවය ඇති වෙන්න ඕන. ඒක නිසා සඳහන් කරනවා මේ අපි කරගෙන යන මේ වටිනා කැපකිරීම. අපි මේ කරන විශාල ප්‍රයත්නේ අන්තිම සියුම්ම ප්‍රනීතම තැන තමයි මේ උපේක්ෂාව කියන්නේ. ඒක කවදාකවත් නැති තැන අඬලා වැඩන්නේ. ආපු දැනදී මේ වටිනාතනක් ආවේ කියලා අපි ඒක රකින්නට සාමාන්‍ය දිනදා ජීවිත අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. අපිට වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. නැති වෙලාවෙක හදන්න බෑ. ආපු වෙලාවේදී අරෝමියව කතා කරන ඉඳලා අපි කාලේ නාස්ති කරුවොත් එහෙම වෙන්නේ මොකද්ද? අපි අවස්ථාව ප්‍රයෝජන ගත්තේ නැති කෙනෙක් වෙනවා. වටිනා මනුස්සාත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා. ඕකත් මෙතනින් ගියාට පස්සේ ආය ලැබෙයිද විශ්වාස නැහැ. ඉතින් ඒ නිසා මේකේ ඉන්නකම් දරුවන්ගේ වැඩ තියෙනවා ආණ්ඩුවේ වැඩ තියෙනවා අරවා මේවා කියලා පස්ස ගහගත්තොත් ඔය එක දරුවෙක්වත් එන්නේ නැහැ අපිට අපේ වැඩේ කරලා දෙන්න. උන්දලා ඉන්නේ මේ බුලුවාන් තරම් අපෙන් වැඩ ගන්න විතරයි. ඔය කාමර කොහොම කෙවුවත් මන්නම් ඒක කියනවා කියනවා. අපි නම් හිතන්නේ වනේ අනේ නැති වෙච්චාම බැරි වෙච්චාම උදව් කරයි කියලා. හැබැයි මට නම් සැකයි. ඒ මොකද අපේ සිංහල රාජ પરම්පරාවේ රජවරු වැඩිම දෙනෙක් මරුන් කාලා තියෙන පුතා ඇති. ඒක රාජකීය කතාවක් මේ මේ විහිළු කතාවක් නෙවෙයි. මුළු ලෝකෙම හැම නායකයෙක්ම ඒ තමන් විසින් වදන ලද වඩන ලද කෙනාගෙන් තමයි බැටුම් ගුටි කාලා තියෙන්නේ. ඉතින් එහෙව් දෙයකටයි මේ රජ දිනා ගන්න හදන්නේ අපි. එහෙම ලෝකයක් ඔය මේ රජ වෙන්න අපි හදාන්නේ. ඒ නිසා අපි දැනගන්නවා නම් අපි වැඩි අපි කරගත්තොත් ඇත්ත ටිකක් හිත නරක කරගන්න තියෙනවා. නමුත් මරන්න එන එකක් නැහැ. ඕන වැඩි පෛරුපාසකරණ කෙරුවොත් ඒකත් කෙරෙනවා. සරුවචනාංශයේ ඇර ලෝකේ පහළ චුංගා ශාස්ත්‍රීය අකාලේ මේ ගියේ. කාගේ අතින්? මුදම ගෝලයක් අතින්. ඒක නිසා ඒ වැඩවලදී තමයි හොඳට මතක තියාගන්න ඕනේ. ඒක හොඳයි. ඒවත් කෙරෙන්න ඕන නමුත් සමස් සීමාව දැනගන්න. ඒ නිසා මේ මනුස්සාත්ම භාවය ලැබුණාට පස්සේ ඔය අපි එක එක කරන නිදහස කාරණා කියයි. නමුත් ඔක වරද්දාගත්තට පස්සේ යම ලෝකෙට කියලා පස්සේ යම රජුරෝ නිදහස කරනු අහන්න ලෑස්ති නැහැ. හොඳට කියන්න බෑ මට දරුවෝ 10 දෙනෙක් හිටුණු නිසා භාවනා කරන්න බැරි වුණා. එහෙම නැත්නම් අපි ඉන්න කාලේ සීතල පළාතක් තිබුණ නිසා උෂ්ණ කරගන්න බැරිස බැරි වුණයි කියලා මොකක් අතරක්. ඒ වගේ තමයි අපිට මේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් ටික පෙළ ගැහිලා තියෙන මිනිස්සු දකපුවාම වරින් වර යන්න ඕනේ මේ පිළිකා වාට්ටුවට. වරින් වර යන්න ඕනේ ස්පිරිතාලයට කියලා බලන්න අනේ ලෝකේ තියෙන මේ විපිරියාස. ලෙඩ ඉවවා එහෙමටපත් වුණා නම් මොකද වෙන්නේ අපට? මේ මොනක්වත් ඒ බවට ඇහැ නොපෙනී යන්න බලන්න අපි. ඇඟේ කබර ටිකක් පොඩ්ඩක් මොනවාරි එන්න බලන්න. අංශභාගයකට එන්න බලන්න. මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙයි කියලා හිතන දෝ తත්‍රමජ්ජුපේඛාවයි ඔය වීර්යයි ඔය සද්ධාය මොනක්වත් ගන්න. අපි නිකන් වැල් ගැඩවිල්ල වාගේ පළුවක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ ලැබිලා තියෙන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, මේ ධර්ම ශ්‍රවණය, මේ අපිට හම්බෙලා තියෙන මේ පැවිද්ද වගේ දේවල් බලනකොට අපිට තියෙන මේ ලද සම්පත්තියෙන් පිරියානොමීම පිණිස රැක ගැනීම ඇර මේක මදි කියලා අඬන එක. ඒක රබින්ද්‍රනාත් tagore කියලා කියනවා. මම මේ සපත්තු නැතුව හොඳ සපත්තු දෙකක් නැතුව අඬන්නේ කකුල් දෙක නැතුව පස්සෙන් යන මිනිහා දකින්න තාක් තමයි. එදාට තියෙන යමනසාර සිරෙප් නෙමෙයි කකුලුත් නැහැ. අපි ඒ වුණාට අපිට හිතෙන් තියෙන්නේ අල්ලපු ගෙදර තියෙනවට වැඩිය හොඳින් ඕන. අපි ඒක කොච්චර හොඳ නැත්නම් අල්ලපු ගෙදරට වැඩිය හොඳ වෙනකන් ඉතිං රණ්ඩුව. ඉතින් මේවා නර නාටකනේ. මේකනේ සරුවචනාංශ දේශනා කළා තියෙන්නේ. එවැනි උපේක්ෂාදී ධර්ම දිනු කරන්න බෑ. මේ වගේ තද්ද බල ගොරෝසු කෑදරකම් තියාගන්න. ඒක නිසා උපේක්ෂාව වුණත් නේනව නෙවෙයි. උපේක්ෂාව තියෙනවා. නමුත් අපි ඒක ආරස කරන්න දන්නේ. හරියට මේ බුද්ධෝත්පාද කාලේ වගේ ලද්දා ඉඳලම අපිට තියෙනවා. නමුත් අපි කොයි වෙලාවෙද ඕක ගැන ආඩම්බරයෙන් හිත හිතා අපිට මනුස්සාත්ම භාවයේ තියෙනවා. අපි කොයි වෙලාවේද අනේ කොච්චර පිනක් කරලාද මම මෙවැනි මනුස්සාත්වය ලැබුණයි කියලා කියන්නේ ඒ වගේ තමයි උපේක්ෂාව තියෙනවායි කියන මං හේතුනේ මොකද මේ වේදනාව ගැන බලනකොට අපි නිතර සාකච්ඡා කරන දෙයක් මේ දුක් වේදනා සුඛ වේදනා කියන දෙක අපි දන්නවා. සුඛ වේදනාවක් නම් එනකොට හරි සැපයි යනකොට දුකයි. ඒකට ඉතින් රාගය පහළ වෙනවා. දුක් වේදනාවක් ආවා නම් එනකොට දුකයි යනකොට සැපයි. අපි ඒකට මේ ද්වේෂය පහළ කරගන්න. නමුත් අදුක්කම සුඛ වේදනා තියනවා දන්නෙත් නෑ නැතුව දන්නෙත් නෑ. <coughs> ඒකට තියෙන්නේ මෝහය. අන්ධකාරයක නොදැනුවත්කම. උදුවට භාවනා කරනකොට පේනවා අරමුණ ගෙවිගෙන යන්න යන්න යන්න යන්න හිතේ ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. ඒ කෙනෙකුට කුලප් වෙන්නේ මොකද? ඒ කෙනෙකුට මේ මම දැන් ගාට මොකද කරන්න ඕන කියලා සැකපොදවන්නේ මොකද්ද? මේක දන්නේ නැති ඉන්නවා. මේක තමයි වටිනාම දේ. මේකට තමයි අපි මේ ඔච්චරකල් ලැබුවේ. නමුත් ලැබුණාට පස්සේ හනවා දැන් මම මොකද කරන්නේ? ඒක හොඳට භාවනාදී තේරුම් අරගත්තා නම් අපිට තේරෙයි දවස පුරා කොච්චරනම් අපි මේ අදුක්කම සුඛ වේදනා විඳිනවද? ඒකට කියන්නේ මධ්‍යස්ථ උපේක්ෂාව කියලා. උපේක්ෂා වේදනා කරන නමුත් අපි කොයි වෙලාවෙද මේ මධ්‍යස්ථ தත්ත්වයට කැමති වෙන්නේ? හැමදාම සැපමයි ඉල්ලන. ඒ නිසා අපි යම් දවසක භාවනාවකදී කලාතුරකින් මේ උපේක්ෂාව දැනගෙන දැනගත්ත ලැබුවට මදි ඩබල නම්බු කරන්න ගිය දවසේ <clears throat> මේ පුද්ගලයාට තේරෙනවා දවසේ වැඩි වේලාවක් අපි ඉන්නේ මේකේ. නමුත් ඒක එනකොට අපි ඒකට පයින් ගන්නවා. එනකොට ඒකට හතුරුකම් කරනවා. එනකොට මොනවාක්වත් වෙන වැඩක් නැත්තම් වන්දනා ගමනක් දාගන්නවා. එනත රේඩියෝ ගන්නවා. එනත පත්‍රේ බලනවා. එනත අල්ලපු ගෙදරත් එක්ක කටුකම්බි වැට උඩින් කතා කර කර ඉන්නවා. එමෙද පාළුයි හරිය නිකන් <clears throat> වන්දනාව වන්දනාව යන්ටන් අපේ වන්දනාව මට හරි බාලුයි ළමයෝ ඔන්න උපේක්ෂාව ආවම වැඩ ගන්න හැටි. ඒ උපේක්ෂාවේ තමයි ඉන්නේ නමුත් ඒක රකින්න දන්නේ. ඉතින් දෙයියෝ මොකද කරන්නේ? බුදුන් මොකද කරන්නේ? බ්‍රහ්මයා මොකද කරන්නේ? ගුරුවරු මොකද කරන්නේ? ඒ නිසා මේ ලැබිච්ච දේ රැක ගන්නවයි කියන එකයි උපේනවයි කියන එකක් හරි වෙනසක් තියෙනවා. ඒ නිසා මේ උපේක්ෂාව පිළිබඳ හුඟක් ඉගෙන ගත්තොත් ඇත්තටම අපිට ගොඩක් සතුරු වෙන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාට හිත තියෙන විවේකීව Taman තනින්ට Tamanට තනි වෙලා ඉන්නකොට හුඟක් වෙලාට උපේක්ෂාවේ තියෙන. නමුත් අපි ඒ වෙලාවට මොනවා හරි විනෝදාංශයක් හරි එක්කෝ වීඩියක් බලනවා නැත්නම් බුලත් ටිකක් කපනවා. එහෙම නැත්නම් චුවින්ගම් කෑල්ලක් කපනවා. මොකද අර උපේක්ෂාව නැති කරගන්න. ඒකල්ලි වෙලා භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා අහන කොහොමද සෝන්ස උපේක්ෂාව ඇති කරගන්නේ කියලා. ඉතින් දීපල්ලක උත්තර ඒ නිසා මෙව පිළිබඳ අවබෝධය කියලා කියන්නේ ලැබපු උපේක්ෂාව රකින්න නම් ධර්මාබෝධය තියෙන්න ඕන. එහෙ නැත්නම් උපේපු දේ ආරක්ෂා කිරීම පිළිබඳ තියෙන්න ඕන. මෙයා මේ බොජ්ජංග ගැන කතා කරගෙන එනකොට අපි දන්න කොච්චර අමාරුද සතිය කියන එක දැනගන්න. මොකද්ද සතිය වඩනවා කියලා දැනගන්න. ඊට පස්සේ කොච්චර අමාරුද සතියට අහුවෙච්ච අරමුණේ මේ ඇතුළේම මේ පිටවීම දෙක වෙන් කළ දැනගන්නවා කිව්වා. කොච්චර අමාරුද වම තියෙනකොට දකුණ තියෙනකොට වම කියන්නේ මේකයි දකුණ කියන්නේ මේකයි කියලා එතෙන්ද විමසුන් නොන යොදනවා කියන එක. කොච්චර අමාරුද ඒව දැනගන්න වීර්යය යොදන එක. මම සීරම සම්පූර්ණ වෙලා පීක්ෂාව ආවට පස්සේ ඒකට ගරු කරන්නේ නැත්නම් අර කාලකන්‍යාට වෙච්ච දේ වගේ තමයි ලස්සන කුමාරිකාවක් හම්බෙලා කැලේ මැදින් යනකොට ඒකා විතරක් ගහට කොරලා දඹ කෑවලු. කනකොට අර කුමාරිකාව කුලකාන්තාව කිව්වලු බැඳලා දීපු පුරුෂයානේ මටත් ඕකෙන් ලැබෙන්නේ. ඇයි තිත අත් දෙක පය දෙක නැද්ද තීත් නැගලා කාපුචකෝ කිව්වා. ඊට පස්සේ අර කෙල්ල දඹ ගහන්නකට පස්සේ කටු කොලක් කෙනලා ගහවටේ වට කරලා යන්න කියන්නේ. කුලකාන්තාවට රකින්නක් දන්නේ නැහැ. කුලකාන්තාවට සලකන්න දන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ආරාම මණ්ඩියට බහින්න විදියක් නැතුව කැළේ මැද තනියම. ආන්නේ වගේ තමයි අපේ ජීවිතය දිහා බැලුවොත් ඒක මේ මං කවදාකවත් කියනවා මෙතෙන්දි තාම වටන වචනය කාගවත් ජීවිතවලට ওই විදිහට බලන්න යන්න එපා. ඒක නෙවෙයි මේ අදහස් ගන්න. Taman දිහා බලා ගන්න. අපි මේ කරන මරිකම්. අපි මේ කරන මෝඩකම්, අපි මේ කරන අමනකම්, අපි ළඟ තියෙන මේ ගොරෝසු කන්දියා බලනකොට ඇත්තටම තියෙන මේ ආගන්තුක උපක්‍රේෂ ටික අයින් කරපුවාම අර හිතේ තියෙන මජ්ජත් උපේක්ෂාව ඉබේම රජ වෙනවා. උපක්‍රේෂ නැතුව නෙවෙයි උපක්‍රේෂ වගේ තියෙනවා. ආගන්තුක ප්‍රමිත උපක්‍රේෂ වගේ තියෙනවා. ඒක මේ සතිය එහෙම නැත්නම් මේ මෙනෙහි කිරීමත් එක්ක බලනකොට අලකොල ලන්දක් ඇත්තක් කරන කැටි ගන්නවා වගේ ඕනෙම අරමුණක තියෙන උපේක්ෂ මේ කෙලෙස් ඒ උපක්ලේශ මෙනෙහි කිරීමෙන් කපතයි. මෙනෙහි කිරීම කියන්නේ ඒ වගේ චක්‍රායුධයක්. මෙනෙහි කිරීම කියලා කියන්නේ ඒ වගේ අර නිල්මායෝධය අතර අහුවෙච්චි චක්‍රායුධය ගැන කතා කරලා තියෙනවානේ. නිල්මායෝධය ගහපුවාම ඉන්දියාවේ ලංකාවේ අතර තියෙන මහමුදට 12000ක් සෙනඟ ලංකාවේ ඉඳලා ඉන්දියාවට මුහුද මැදින් පයින් යනකම් මුහුද දෙබෑ වෙලා හිටියලු. වතුර හාවුනේ නැතුළු. එහෙම තමයි අපේ ඔය රජතුමා එහාට ගිහිල්ලා 20000ක් සෙනග අරගෙන ආපහු වෙවිලා තියෙන ලංකාවට අනේක නිකන් උපමා කතාවක් කියනවා. අන්න ඒ වගේ තමයි අපි මේ මෙනෙහි කිරීම දන්නේ නැතුව මෙනෙහි කිරීම ගැන මොකද්ද දන්නේ නැතුව විහේ බලන්නේ. ගුරුවරු කොච්චර දෝ කියනවා. මෙනෙහි කරන්න එනේන අරමුණ මෙනෙහි කරන කෙලෙසයක් ආවත් මෙනෙහි කරන හොඳ දෙයක් ආවත් මෙනෙහි කරන පිම්බීමත් මෙනෙහි කරන හැකිලීමත් මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරපු යැත්ත දන්නවා ඒක කොච්චරනම් ඒ Tamanට අවශ්‍ය කරන අර වතු මතු පිට තියෙන අර උපක්ලේශ ටික කපන්න කොච්චර උදව් කරනවද සීරි වාණිජ ජාතකයේ අහලා තියෙනවා. ඒ කක්ෂපුට ගිහිල්ලෙවලා යනකොට ඒ අත්තම්මා පුංචි දරියක් අඬනකොට මට කදාවල් ගෝණයි කියලා කක්ෂපුට කෑ ගහ යනවා කදාවල්ලු කදාවල්ලු කියලා. ඉතින් පොඩි අම්මා පොඩි දුව කතා කරලා කියනවා මට වලු ඉතින් අත්තම්මා දන්නවා මොනවද දීලා වලු ගන්නද. අත්තම කල්පනා කරනවා ගේ ඇතුලේ තියෙන දැලි බැඳිච්ච මුට්ටියක් ලෝහ වංජනයක් ඊට පස්සේ කෝ අනේ පුතේ උන්නෝගෙන් මේ වලුළු දෙකක් මේ දුවට දීපන් මට දෙන්න දෙයක් නෑ ඔබ කැමති නම් මේ ලෝහ වාදනේ අරගනින් කියලා. අර මිනිස්සු ඇරෙන ඉදිකට්ටෙන් පොඩ්ඩක් පවුරු කාලා බලනකොට පේනවා මේක ලෝ නෙවෙයි තනි දඹරත්තරක්. මොකද මේ මිනිස්සු හිතන දැන් මේකට මේ ගාන කිව්වොත් සෑහෙන බල්ලු ගානක් දෙන්න වෙන්නේ කියලා අනියක් තමයි එපා. මේක මට එපා මේකෙන් ගන්න දෙයක් නැහැ. වලලු දෙන්න විදියක් නැහැ. මම යන ගමන් කැඩිච්ච වලලු තිබුණොත් එනං දින්න මේක තියන්න කියලා තියනවා. ඒත් එක්ක මේ පාරෙම ආවා ඔය සීරි වාණිජ බොස්තන් වාණිජ. එතුමා එනකොටත් අර දරුවා ආය අඬන්න පටන් ගත්තා. නැත්තම් මේ අන්න ආයෙත් වල්ලුකාරයෙක් වෙනවා මට ඕනේ ඕනේ ඉතින් අත්තම ආයෙ කල්පනා කරා මොනවා ඊට පස්සේ කිව්වා ආයෙ කතා කළා පුතේ මේ දරුවා බේරන්න බෑ මේ වැඩේ ඒක නිසා අපිට පුළුවන් නම් මේ දරුවා නන්දනට වල්ලු දෙකක් දීපන් මට දෙන්න දෙයක් නැහැ මේක මේ පරම මුක්තියක් තියෙනවා අපේ ගෙදර ලෝභාජනයක් ඒක අරගෙන ආයෙත් ඇනෙන්න බලනකොට පවුරු කාලා බලනකොට ඉදි කට්ටේ කොනෙන් පවුරු ගන්න පවුරු ගන්නට ටික පහට දැනගත් දඹරත්ත ඊට පස්සේ අත්තම් මේ මේකට දෙන්න තරම් වල්ලු මයි ළඟ නැහැ ඒ තරම්ම මේක වටිනවා ඔබ දන්නේ නැතුණාට ඔබලගේ හත්පුතු පරම්පරාවෙන් ආපු මේ රත්තරන් තලියක් නේ. ඉතින් මම මොකද කරන්නේ? ඊට පස්සේ අත්තම්ම කියලා දෙනවා අනේ පුතේ ඉස්සලාපු මිනිසයා කිව්වේ මොකද්ද මේකෙන් ගන්න දෙයක් නැහැයි කියලා. ඉතින් මම මේ බොහොම හිතාමාරු කරන හිතේ උඹ සත්පුරුෂේ උඹට කැමැතිනම් උඹ මේ මූර්තිය ගනි. පරඳ ගනි. මට ඔය පොඩි දෙකින් අතනකට අඬනකට වලු ටිකක් දීපන්. ඉතින් අර ශේරි වාණිජ වහාම ගණදිනුව කරලා ආපහු හැරෙනකොටම කක්ෂපුට හිටියේ ඇහැ ගහගෙන කොච්චර වෙනදාම කරුවත් අර ගෙදෙට්ට එන්නේ. එනකොට අර මනුස්සය වෙලඳන් කරලා මේක අරයි යනවා දැන්. දැකලාදී පිටිපස්සේ එලවලා ගිහිල්ලා ගංගමැදට ගියාට පස්සේ තමයි ඉස්සල්ලාම ওই වෛර බැඳගත්තේ. මෙන්න මේ දඹරත්තරන් සහිත මුට්ටිය වගේ තමයි අපේ හිත. ඒක වටේ බැඳලා තියෙන පුංචි දැලි ටික වගේ තමයි මේ උපක්ලේශ කියනවා. එහෙම නැත්නම් මේ කෙරෙස් ඉතිෝක ඉදිකට්ටෙන් හුරවුවාම ඇති අපිට තේරෙනවා. සම්පූර්ණ සුද්ධ කරගන්න පුළුවන් බොහොම හිමීට පස්සේ. නමුත් ඒක හරි ගස්සලා ඒක අඳුර ගන්න බැරි වුණොත් නැත්නම් කට්ටකමට හෝ කක්ෂපුට වාගේ මේක රත්තරන් නෙවෙයි කියන පටන් අරගත්තොත් ඔය දේ තමයි වෙන්නේ. ඒ නිසා මේ ආගන්තුක උපක්ලේශ ටික දැනගන්න ඉස්සරලාම මූල කර්මත්තාය සම්බන්ධ කරලා දිගට මෙනේ කරා. මෙනේ කරන තමයි තේරෙන පටන් ගත්ත දවසේ මේ සතිය වඩන්නේ මෙහෙමයි. ධම්ම විජේ මේකයි මේ විරිය සම්බොජ්ජන්ගේ මේකයි කියලා ඊට පස්සේ ඉබේම රත්තරන් බව දන්නවනම් ඊට පස්සේ මනුස්සයා ඒකට මදින්න අතරිදිනවයි කියන්නේ ආන්නේ මූලික විශ්වාසය ඇති කරගන්න තමයි මේ අත නෑර මෙනෙහි කරන්න කියන්නේ. ඉතින් ඒ කට්ටිය කියන අයියෝ ඕකනම් ඉතින් ඕන කෙනෙකුට කරතෑනේ දෙකේ පන්ති ළමුල කරතෑ මට ඕන එහෙම නෙවෙයි මට මේ පටිච්ච සමුප්පාදය මට දැනගන්න ඕන මට ස්කන්ධ ධාතු ආයතනය දැනගන්න ඕන මට හතර සතිපට්ඨානය දැනගන්න ඕන ලාමක දේවල් මට බෑ කියලා ඉතින් මෙනෙහි කර නිකන්. ඉතින් කවදාකවත් මේ කියන ධර්මතාවලට එන්න හම්බ වෙන්නේ. ආවත් පැකෙන්නේ. ඒ නිසා මේ භාවනා කරනකොට දැනුම අවශ්‍යයි. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා කරලා ඒ තමන් ළඟ තියෙන අඩුපාඩුකම් දැන ගැනීම අවශ්‍යයි. ආන්නේ දැනගත්ත දවසේ තමයි එක විදිහකට ධර්ම උපයන්න පුළුවන්. දෙක තමයි උපයපු ධර්මය කරඬුක තැම්පත් කරලා උඩ තියලා වඳින්න පුළුවන් වෙන්නේ. ඒ වඳින්නේ මමයට නෙවෙයි. ධර්මතාවයට. එතකොට තමයි මේ පුද්ගලයාට ඔය ප්‍රමෝදයේ කියන ප්‍රීතිය Taman කිරීම පහළ වෙන්නේ. අනේ මම අඩුවෙන් මොනවක් කරන්නද? සිල්වන්තයිනේ. මම කාටවත් හිංස කරන්නේ නැහැ මට මේ සතිය කියන එක දැන් මෙතුආකල් සංසාරේ තිබුණ නැති එක දැන් දන්නවනේ. වරින් වර වරින් වර මට බිම්බීම හැකීම දෙක වෙන්කොල බලන්න පුළුවන්නේ. වරින් වර වරින් වර නිින්ද ගියාට මම පුළුවන් තරම් භාවනා කරනවානේ කියලා ප්‍රපෝදයක් මත වෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් ඒක ආවේ නැත්තම් මොකද කරන්නේ? ඒක ආවේ නැත්තම් කවදාකවත් භාවනා ජීවිතේ ප්‍රගමණයක් නැහැ. චරිචුරු ගගා කනවැන්දුම් ගෑණියක් වාගේ අඬ අඬ අඬ හිටියොත් අඬ අඬාම තමයි. කවදාකවත් එන්නේ නැහැ කවුරුවක්වත් ඒක. කරන්න දෙන්නේ නැහැ මම මේ මදයි මම මේ කරගෙන යන හරිය කියලා ඒ ප්‍රමෝදය පහළ වුණොත් ප්‍රීතිය පහළ ප්‍රීති පහළ වුණොත් පසද්දිය පහළ පසද්දිය වුණොත් හිත සමාහිත වෙනවා එනිසා එපා කවදාකවත් බලන්න අපේ තියෙන අඩුපාඩුකම් අපි දැනගන්න ඕන අපි දැන් ලබලා ඇවිල්ලා තියෙන ගුණ ප්‍රමාණය බොහොම ප්‍රමාණවත් තව තියෙන මේ පාර දිගේම තව ඉදිරියට යන්න යන්න යන්න යන්න යන්න අපේ තියෙන අර මේ ළමා ගති බොළඳ ගති සැලෙන ගති අඩු වෙලා අර මැදට මැදට එකතු වෙලා මධ්‍යස්ථ භාවයේ ඉන්න පටන් ගන්නවා. අපි සීසෝ එකක් පෙත් අපා දිනකොට අපි ආසමක් කෙලවර දෙකේ විඳ ගන්න. මොකද හුඟා කුඩ පහල යනවා. ඒ වගේ තමයි අපි සාමාන්‍ය බොළඳ වැඩ කරනකොට අපි මේ තද්ද සතුට, තද්ද රස, තද්ද සැපට පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒක වෙන්නේ හම්බෙන්නේ මොකද්ද? තද්ද දුකකුයි, තද්ද අමිහිරියාවකුයි හම්බ වෙන්නේ. නමුත් ඒක දැනගෙන කෙලවරෙන් වාඩි වෙනකොට ටිකක් මැද වාඩි වුණොත් ඒ කියන්නේ තද්දම තද්ද සැප ඕනේ නැහැ. තද්දම තද්ද සුඛ ඕනේ නැහැ. මධ්‍යස්ථයක් කියලා අපිට දුක එනකොට එන්නේ මධ්‍යස්ථ දුක්. මධ්‍යස්ථ වේදනා. ඊට පස්සේ දවසින් ගත්තොත් පෙත්තගේ හරි මැද. පෙත්ත කොච්චර උඩ ගියත් Taman නොසලී ඉන්න පටන් අරගත්තොත් ඒ දේ නැති වුණයි කියලා අච්චර ලොකු දුකක් එන්නේ. හරියට පැදුරු පුදිය ගත්ත මිනිහා වැටිලා තුවාල වෙන්නේ කවදාකවත්. ඇඳක පුදිය ගත්තොත් තමයි බහන් තත්තකමට වැටිලා අමාරු වැඩේ. ආන්නේ වගේ අපි එන්නේ එන්නේ මූලික අවශ්‍යතාවයන් වලට පමණක් අපේ ආසාවල් සහ හැකියාවන් සීමා කරගෙන හැම වෙලාවෙම එන දෙයට හිත යොදාගෙන හිටියොත් ආනර විදියේ උච්ච දේවල් වලට එළවන ගති අඩු කරලා සාමාන්‍ය මදහත් දෙයට යන දෙයට කියනවා එදිනදා ජීවිතයේ උපේක්ෂා. ඒ වගේම භාවනාවේදී ඒ එnde ende ende ende හිතේ තියෙන අර කුප්පන ගති අඩු වෙලා කවුරු හරි මොනවාරි කරපු ගමන් කිපෙන ප්‍රතික්‍රියා කරන ගතිය අතු වෙලා ඇස් තිබුණාට මොකද කවුරු හරි උලිහිලි පෑවත් නොදැක්ක කෙනෙක් වාගේ ඉඳගෙන Taman කවුරු හරි බැන්නට ස්තුති කරාට කන් නෑ එහෙන මිනිසෙක් වගේ ඉඳගෙන හයිය හත්තිතියේදී හෙල්ලක්කාරකම් කරන්න පුළුවන් තියේදී කොන්ද ගැඩුනා වගේ කොන්ද යමාරු වගේ ඉඳගෙන එහෙම නැත්නම් වෙන මොනවාක්වත් බැත්නම් මලමිණියක් වගේ ඉඳගෙන ඒ චිත්තක්ෂණය රකින්න දන්නවනම් උපේක්ෂාව කියන එක එච්චර අමාරු නෑ. ඒ නිසා අපි මෙතේකල් කිරුවේම ඇස් දෙකක් මැදින හතරක් හරි ධානය මේ සේරම බලන්න ඕන. අල්ලපු gedara දේවත් පුළුවන් නම් හොරෙන් අහගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඊ තරමටම අර කෙලස් වලටමයි එලවන්නේ. එහෙම නැතු කොන්දේ අමාරු තිබුණත් කොන්දේ අමාරු නැති කෙනෙක් වගේ පෙන්වන්නට හදනවා. එහෙම නැත්නම් මම මැරිලා නැහැ මට බන කියනවා කියලා ඉතින් කැත්ත පොල්ල අරගෙන එළියට යන්න හදනවා. සරුවචනාංශයේ බයට නෙවෙයිනි කිව්වේ පාරසරිය මහරතනාංශයේ බයට නෙවෙයිනි කිව්වේ චක්කුමාසේ යතාන්දෝ සෝතවා බදිරෝ යථා. ඔබට ඇස් තිබුණට ඔබට කියලා වෙන්න ඕන නම් ඔබට උපේක්ෂාව ඕන නම් අන්ධෙක් වගේ හැසිරියන්. කන් තිබුණට කොච්චර හොඳට නෑ කෙනෙක් වගේ හැසිරියන්. දැනුම කොච්චර තිබුණත් මෝඩයෙක් වගේ හිටපන්. අයියා හති තිබුණාට කොන්දපන් නැති කෙනෙක් වගේ නම් බැරිම නම් මරුණා වගේ ඉඳලා බේරියන් කියලා කිව්වේ කොච්චරක් අනුකම්පාව වෙන්න කියලා හිතන්න. බුදුහරුවචන චාකමැතිද අපිත් මේ ගස්ස දසපස ක්‍රමයට වැඩ කරනවා නෑ. උන්වහන්ස දන්නවා ඒ විදිහට කියලා අපි ආන්තික සැප ඉල්ලුවොත් ආන්තික දුකක් ලැබෙනවා. මධ්‍යස්ථ සැපක් ඉල්ලුවොත් මධ්‍යස්ථ දුකක් ලැබෙනවා. යාන්තමට සැපක් ඉල්ලගත්තොත් යාන්තමට තමයි දුක ලැබෙන්නේ. ආන්න ඒක තමයි මේ තල තුනා වෙනවයි කියලා කියන්නේ. තල තුනා වෙනකොටත් වෙන්නේ මොකද්ද ජීවිතේ මේ උපේක්ෂාවට එන්නේ. ඒ නිසා යම්ම දවසක අපි කායानुපසනාව පිළිබඳ උපේක්ෂාව ඇති වුණා නම් ඒක ඉස්සනා කරනවා ඥායමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච ලෝකේ විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ අපි සතිය වඩන්නේ හුදු ඥානේ වඩා ගන්න ඥානමත්තාය පටිසතිමත්තාය සතිය පිහිටුවා ගන්නට අනිසිතෝච විහෙරති ලෝකේ ලෝකයේ පිළිබඳව නිස්රේ වෙන්න නැහැ පටලැවෙන්න නැහැ අනාගන්න යන්නේ නැහැ පුළුවන් තරම් අතේ පොල් තෙල් ගාගෙන කොහොල්ල වැඩ කරනවා වගේ නෙගලී අනිශ්චිතව අනිශ්චිතෝච විහෙති නචකින්චි ලෝකේ උපාදීති මොනම දෙයක්වත් අල්ලගන්නේ මේක තමයි ඇත්තටම අපි මේ භාවනා කරනකොට විතරක් නෙවෙයි එදිනදා ජීවිතේ ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක එදිනදා ජීවිතයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙන වෙලාවක පුළුවන් තරම් මේ උපේක්ෂාව සහිත කෙනෙක් තමයි විනිශ්චකාර පදවියට පත් කරන්න ඕන. එතකොට මේ පුද්ගලයා කවදාකවත් අර ගැටුමට පොහොර දාන්නේ නැහැ. අලුතෙන් චේතනා පහළ කරගන්නේ මැද තැන හොයලා දෙන්න උත්සාහ කරනවා. ආ නෙමුණොත් ඒ ගැටලුවට විසඳුමක් තියෙයි. එහෙම නැත්නම් ගැටලුවෙන් ගැටලුවට යන්නේ. ඉතින් ඒක නිසා මේ උපේක්ෂාව අපි මේ කතා කරේ බොහොම සියුම්ම බොහොම උතුම්ම එකක්. නමුත් ඒක ඒ තරමෙන් නෙවෙයි එදිනදා ජීවිතයත් ඕනේ මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා කියන තැනටත් ඕනේ. ධ්‍යාන මට්ටමෙත් ඕනේ. අන්න ඒව තුලින් තමයි අපි මේක පන්නරේ දියාගන්නේ. අපි මේක තව දියුණු පවුණු කරගන්නේ. ආන්නේම දියුණු පවුණු කරන යනකොට තමයි මේ ජීවිතයේ මේ ගැඹුරු ධර්ම අවබෝධ කරනවා. නැත්තම් තල තුනා වෙනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන හිතක් හදා ගන්නවා අජ්ජුපේක්ඛාව මජ්ජත් භාවය ඇති කර ගන්නවා කියන එක ඒක ඇත්තටම අර සංසාරේ වැටිලා හැප්පිලා දුක් වෙලා කරදර වෙච්ච එක නාන්න හොඳට තේරෙනවා ඒ නිසා සෑහෙන දුරට අවශ්‍යයි ඒක සඳහා මේ සංසාර බය දැනගැනීම සංසාර බය දන්න කෙනාට තමයි මේ උපේක්ෂාව ඇති උනත් රකින්න පුළුවන්. නැත්තම් උපයන්ට ඕනෑ කියලා ඉතින් එහෙම නැති කෙනෙක් හිතන්නේ උපේක්ෂාව ඕනේ අධිකම සැප, අධිකම ප්‍රශංසා, අධිකම ලාභ, අධිකම තණ්හා ඇති කරගෙන ඒහා සමාන අධික දුක්කටපත් වෙනවා. ඒ නිසා උපේක්ෂාව පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරගන්න අවශ්‍ය කරන ඊතුරු කාරණා ටික මම හිතන්නේ දැන් කතා කරන්න අපිට වෙලා නැහැ. අපි පැයකට වැඩි වෙලාවක් අරගෙන කියනවා. මම බලාපොරොත්තු වෙනවා හෙටත් මේ බොජ්ජංග ධර්ම පිළිබඳව සමාලෝචනයකුත් කරලා මේ උපේක්ෂාව පිළිබඳව අද කියා ගන්න බැරි මතක් වෙච්ච ගිලිච්ච කොටක් තියෙනවා තියෙනවනේ ඒක සම්බන්ධ කරලා කතා කරන්න ඒ නිසා මේ ධර්ම දේශනා කරනකොට ඒ කියන කාරණා වලින් හොඳට මේ කාටවත් කොනහන්නවක්වත් නැත්නම් රිදවන්නවක්වත් නැත්නම් ධර්මයේ උපහාසයට ලක් කරන්න නෙවෙයි මතක් කරන්නේ අපි මේ මෙතෙක් යොදලා තියෙන මේ වටිනා කාලය ධනේශ මේ කල්පනා කරලා අපිට ලැබිච්ච ටික මේ ගොනු කර ගැනීමට නම් මේ පරිතද කර ගැනීමක් මේ කරන දේවල් පිළිබඳව පරිතද කර ගැනීමක් අවශ්‍යයි. තාම අඩුපාඩු කියනවා පිළිසෙ. දක්ෂින දක්ෂින දන කතා කරන කට්ටියක් එකතු වෙච්චාම නිකන් මීමැසි පොදියක් වගේ ගතියක් තියෙනවා. මේ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? අර හිත අන්‍ය විහිිත වෙනවා. එහෙම වෙන්න දෙන්න තුව මේ මේ වටිනා තෙල් කලයක් ඔළුවේ තියාන යන මිනිස්සෙක් වටපිට බලන්න ගිහිල්ලා කඳුලක් hali හැලුනොත් Tamange හිස කසා දානවා. ඒ නිසා කඳුලක්වත් හැලෙන්නේ නැති මේ ගමන් කරන්න ඕනේ කියලා ඒ තෙල් නැලිය උපමාව හෝ එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ මකුළු දලක් අරගෙන ගිහිල්ලා රාජසභාවට පෙන්නලා තෑගිල බන්ට උන්න ගන්න කෙනෙක් කොහොමද මේ මකුළු දලට සලකන්නේ යන්නේ එහෙම හෝ පුළුවන් තරම් ලැබපු උපයපු මේ සතිය සමාධිය දියුණු කරගන්න මේ ධර්ම කොටස කිට්ටු කරගන්නවා. එතකොට තමන්ගෙත් ටික වැඩෙනවා, බැලුව කෙනාටත් ආදර්ශයක් ලැබෙනවා, අනික් කෙනාට කරදර නැති වෙනවා. ඒක නිසා තාම මේ ඉතුරුලා තියෙන දවස් දෙක තුල පුළුවන් තරම් මේ ඇති කරගත්ත ಗುಣ නිතරම හිතට වද්දා ගනිමි. සම්පහන්සනය කරගනිමි. මේ තියෙන බොජ්ජංග ධර්ම ටික තනවා වඩාගත්ත ටික කරඬුවක තියලා තැම්පත් කරගන්නවා වගේ ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ඒ අවශ්‍ය කරන සමති ධ්‍යාන කරන කෙනෙක් නම් ධ්‍යාන භාවනාවලටපත් වීමටත් විපස්සනා කරන කෙනෙක් ඉන්නවනම් ඒ ගැඹුරු නව මහ විපස්සනා සම්පූර්ණ කර ගැනීමෙන් තමයි බලාපොරොත්තු වෙන්නා වූ මාර්ගඵල ඥාන වලට සමාව ලබා ගැනීමට ලංකේවීමටත් ඒ ආත්ම ශක්තිය ධෛර්යය පිණිස මේ උපේක්ෂාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිෂ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ඉතින් මේ දින විනාඩි 10ක 15ක කාලයක් තියෙනවා මේ පිළිබඳව මේ කියවිච්ච දේවල් පිළිබඳව පැටලුම් අරගන්න කළ යුතු ප්‍රකාශන ප්‍රශ්න මොනවද කියනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. ඔය බොජ්ජංග වලින් ඇති කළ දෙන්න හදන සංකාරූපිකාව ධ්‍යාන වර්ණ කොට එන උපේක්ෂාට කියන ධ්‍යාන උපේක්ෂාව මෙත්ත කරුණා මුදිතා වර්ණ කොට උපේක්ෂාට කියනවා කියලා බ්‍රහ්ම විහාර උපේක්ෂාව මේ ජීතේ උපේක්ෂා යෙදෙන තැන් වල හැටිනන්ද භාවනා කරනකොට විය සමත විපස්සනා භාවනා කරනකොට නාම රූප පරිච්ඡේද ඥානෙත් උපේක්ෂාවක් තියෙනවා. නමුත් ඒක ඇත්තට පන්නරේ නැහැ. ඒව දිගින් දිගට දිගින් දිගට ඒ විපස්සනා ඥාන දිගේ යනකොට යනකොට උපේක්ෂා හුඳුවට තම්පත් වෙන ගතිය තමයි තියෙන්නේ. ඒක කෙලපැමිනීම තමයි සෑම සංස්කාරයක් විසීම උපේක්ෂාවක් ඇති වෙනවා. සංස්කාර කියලා කියන්නේ තමන් කුප්පන්න තමන් අවුස්සන්න මොනම සංඥාවක් ආවත් මොනම අරමුණක් ආවත් ඒ සෑම දියක් දිහාම බලන්නේ නොදක්ක කෙනෙක් බලනවා. ඒව දිහා අහන්නේ කන් නැහැ කෙනෙක් අහගෙන ඉන්නවා. ඒව දිහා කටයුතු කරන්නේ මට කරගන්න විදියක් නැහැ කොන්ද බල නැහැ. කරන්න නම් ඕනේ තමයි. ඉතින් කරගන්න බෑනේ. මට බෑනේ කියලා හැම වෙලාවෙදීම ඒකට දක්වන උපේක්ෂාව. ඒක පේන්න තියෙන නිකන් නෝන්ජල්කමක් බය අදුකමක්. ඒ නමුත් දන්නවා මේ අත ගන්න වෙන්නේ භයානක දෙයකට ඒ වෙලාවට පුළුවන් තරම් මේ ගැලවිඥාව. හැම විඥාවටම වැඩි හොඳ ගැලවිඥාවක් තමයි සරුවචනන්සේ පෙන්ලා දෙන්නේ. හැබැයි ඒක මම කියනවා ඒ භාවනාවෙන් වඩා ගන්න නැතුව රංගපාලා ගන්න බෑ. භාවනාවෙම එන්න ඕනේ. ආවට පස්සේ මේ පුද්ගලයාට අය කවුරු කියලා දෙන්න ඕනේ. මේ පුද්ගලයා හොඳට දැනගන්නවා අපිට මේ ලැබිච්ච එක රැක ගන්න නම් අපි අනිකු සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන නිසා සංඛාරූපේක ඥාණයට ආපුවාම ඒක පිළිබඳව නම්බු කරන ඒක වෙනඳ අගය කරන අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා ඒකෙන් දැනගන්නේ කියලා රහත් හිතක ඇති සංඛාරූපේකාව කියලා කියන්නේ රහත් කෙනෙක් වාගේ රහතන් වහන්සේ නමක් උන්වහන්සේලාගේ මේ කීර්ති නාමය රැකගන්නේ අන්න අර විදියට මේ දැක්කට මොදක නොදැක්කාසේ ඇහුවට මොදක නැහැ වුණාසේ ඥානවන්ත කොච්චර තිබුණත් මොනවාක්වත් දන්නේ නැති පොඩි එකෙක් වාගේ නැත්නම් යමකම කරන්න දඟලන්න පුළුවන් වුණාට හොඳබන් නැති කෙනෙක් වගේ. මරුණා වගේ නේද තමයි මේක රැක්කේ. ඉතින් අපි කොහොමද මේ සෙල්ලක්කාරකම් කරලා අර මේ මේ එක කරඹුවක් විතරක් දාපු ගෑනු කෙනෙක් මේ මේ ධර්මයේ ගොන්දුටුවා දොකලා ඒ කරන් බුපෙන්න වෙයි කියලා කතාවක් මේ අපි නටන නැටිල්ල තියෙන්නේ අඩුපාඩුවම තමයි. දෙකම කරාඹු තියෙන ඉතින් ඔහොමම කරන්න ඕනේ දැන් මේ මේ මොහොතර කරතයි. අර තනි කරාඹු තියෙන එක ඒකම පෙන්න පෙන්න කියනවලු ඔය නටන නැටිල්ල පේන්න තියෙන්නම අඩුපාඩුවම තමයි. ඈ පිටිච්ච කලේ හෙල්ලෙන්නේ නැහැ දඟලන්නේ ඒකමයි අපි අතතර හොඳක් හෙල්ලෙලි තියෙනවා ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ අපි ඒක ආපතට හරව ගන්න ඕන කන්නාඩියේ මූණ බලනවා වගේ මේ නලියන්නේ අඩුපාඩුවක් නිසා මේ නලියන්නේ කෙලස් නිසා ඉතින් ඒක මම මේ වෙලාවේ දැක ගන්න නම් ඉතින් කවුරු හරි මට කියලා දෙන්න ඕනේ ඔන්න උඹට ඔය ඔය ඔය මොන නටනකොට කියන්න ඕන ඔච්චර උඩ දාගෙන පිල්වි දාන්න ගියාම පස්සේ එළියේ මොන නටනකොට හැටිනේ ඉතින් මොන්න කැමති නැහැ පිටිපස්සෙන් ඉන්න නාටකම් බලනවාට. ඌ හැම වෙලාවෙම මිනිහා පැත්තට හැරි හැරි තමයි ඔක හොල්ලන්නේ. ඉතින් කොහොමද සමහරව අපි වගේ කට්ටිය පිටිපස්සෙන් කියලා බලනවා. ඒකෙදි අපේ හැටි. ඉතින් ඒ නිසා කවුරු නටන්න ගියත් ඒතර පැත්තක් එළියට එනවා. පැත්තක පැත්තක හෙළුව පේනවා. සරුවත් යන ආචරෝධයක බොහෝම ජයට වෙන උන්වංශය තමයි පිටිපස්සෙන් කියලා බලන්න ඕනේ. විනිවිද පෙනෙති උන්වංශය පෙන්න අනේ මේ තාම උඩ දාන ගතිය. තාම නලියන ගතිය, මේ කුප්පන ගතිය, මේ සැලෙන ගතිය. මොකද කරන්නේ? නොදැනුවත්කම. දන්නවනම් දෙපැත්ත දන්නවනම් නැත්නම් නෑ. ලැජ්ජ හිතෙනවා. මේ මවා පාන්න යන්නේ කියා පාන්න යන්නේ මොකද්ද? සමහරට ඇත්තටම මවා පාන හදාති මොකද මේ ඒත් දඟලනවා. දන්නේ නැතුව මේ මේ වංචනික ධර්ම වැඩ ගන්න හැටි. ඉතින් ඒව පිළිබඳ උපේක්ෂා වුණාට පස්සේ කියා බලමුකුත් නෑ, වරදින්න දෙයක්කුත් නෑ. ඉතින් ඒක පිරිච්ච ගතියක් වුණාට අර වැඩ ගන්න කෙනෙක් හිතන්නේ ආපෝ නෝන්ජලෙක් වගේ. කොහොමද අපිට තියෙනවා නම් අපි නම් මෙහෙම කරන්න කියලා ඒගොල්ලෝ ඒවත් පාත් කළ සැලකන ගතියක් එනවා. නමුත් ඒ වුණාට ඒ ගුණවතාට බුද්ධ ආදී උත්තරමෙන් නැසට පුංචි කළ ගලගන්න. උන්වහන්සේට ගන්න මේ ඇත්ත මෙහෙම රැකෙන්නේ මේ වෙන වෙන දක්ෂකම් නැහැ. අපිට අපිට පුළුවන් වෙන්නේ සේෆ්ටි ෆස්ට් ආරක්ෂා විස්තර කරන යන ගමනක් විතරයි. ඒ නිසා මුළු තේරවාදයේ පුරාම කිසිම තැනක ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. කිසිම තැනක නැහැ. තිබුණා නම් හිතන්න එපා ඒක තේරවාදයක් කියලා. ඒකයි ඔය මම නම් කියන්න හොඳ නැහැ මේ අනිකුත් නිකායලත් එක තියෙන වෙනස. අන්ධහැරේ ගියා නම් ඉවරයි. ඒ කියන්නේ හොඳටම දැනගන්න එතන පුස්ස තියෙන. කියන්න හද බහන දෙයක් නැහැ. අnder බහන දෙයක් නැහැ. හේතු සම්පatti තියෙනවනේ බල සම්පatti ලැබෙයි. ඕකට ආය කෑ ගහන්න දෙයක් තියෙනවනේ. අපිට තියෙන නිස්සද්දව බයපක්ෂව හේතු සම්පාදනය කරගෙන යනවා. ඒක තමයි සංකාර උපේක්ඛාවේදී අනිවාර්යයෙන් මේක පේන්න පටන් ගන්නවා. ඒක අනිත් එක මේ දහස් ගණනෙන් හරියන්නේ නැහැ. බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි හරියන්නේ. ඒ නිසා සෙනඟ වැඩි වුණා නම් වෙන්න බෑ වැඩි. ඒක ඉතින් හොඳම ලකුණ තමයි. සෙනඟ වැඩි වුණා නම් ඉතින් ආය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ අර ඔය ආනාපාන සූත්‍රය හැමදාම කියනකොට මම මතක් කරනවා ඒක මුලදි පෙන්නනවා දරුවචන් ආංශයේ වස්පවාරණය කරයි කිරීම මාසිකෙන් කල් දානවා. මොකද කල් දාන්න හේතුව කට්ටියගේ භාවනාව දැන් යනවා. දැන් මේ රිට්‍රීට් එක නතර කරන්න තු කරන්න තීන්දුව කරනවා. භාවනාව හොඳට නතර කරන්න. ඒකවල දරුවචන් ආංශයේ සීන් තීන්දුව ගන්න ඇති පරිසරය පෙන්වනකොට පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත කච්චායන මේ මේ කස්සප සීලූප ස්වාමීන් වහන්සේලා පොඩි පොඩි පිරිස අරගෙන භාවනා උගන්වනවා. ඒ මහා ස්වාමීන් වහන්සේලාවත් එක්කෙනෙක් 20 දෙනාට වැඩි ආරන්නේ. එක්කෙනෙක් 20 දෙනාට වැඩි ආරන්නේ. ඉතින් හිතා ගන්න බුද්ධහම ඉගෙන ගන්න පන්ති කරන ලක්ෂයක් හිතිය ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේට යනකොට පර්සනල් ටච් එක ඕන. එහෙම නැතුව සෙනඟ වැඩි වුණා නම් ඉතින් අර එක එකනට ඒ එකනට ඒ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදේ ලැබෙන්නේ නැහැ. ඇසුර ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක පොතේ හරියටම සඳහන් කරනවා කට්ටියක් 5 දෙනෙක් තියාගෙන කට්ටියක් 10 දෙනෙක් තියාගෙන කට්ටියක් 15 දෙනෙක් 20 දෙනෙක් ඉච්චරයි. ඒකෙන් අපි තේරුම් අරගන්න ඕනේ මහා පිරිසක් එක කරන මේ මේ මේ විශාල ව්‍යාපාරයක් වෙන්න බෑ මේ ගැඹුරු ධර්ම වල වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ වගේ විපස්සනා වෙනකොට අපිට තියෙන්න ඕනේ ඒ උණුසුම ඒ කිකිලියක් පිටතර රකින්නකොට කවදාවත් ගොඩක් ගන්න නැහැ. ඒක දන්නවා මෙච්චරයි මට රකින්න පුළුවන් කියලා ඒක ස්වභාවය. ඊගාන අරගෙන ඒක රකින්න පටන් ගන්නකොට පිටතර දැමිලා නැතකන. ඒ වගේ මේ හැම එකකම තියෙනවා මේ ආරයක්. ඒවා තියෙන පදමක්. ආන එව්ව නැතුව මේ අනිද්දවති උනට මේ පෙළ ගහගෙන යන්න පුළුවන් කියලා යනවනම් ඔලොමලකම් මිසක් වෙන්න බෑ. නිසා සංඛාරූපේක වගේ ඥාන වලට එනකොට ඒක තමයි හොඳට තේරෙනවා මේ ධර්මයක තියෙන ගැඹීරත්වය ධර්මයක තියෙන අනේ මං කොච්චර මේකට ගරු කරන්නවද මං කොච්චරක්නම් මේ ධර්ම දන්නේ නැත්නම් බුදුහාමුදුරන්ට රහතන් වහන්සේට ගරු කරන්නවද මේ වගේ මට මම නම්බු කරගෙන මේක රැක ගන්න ඕනේද මේ ගෙනාගෙන බිනාවු අර බාධක ජීවීමේ තරඟේ දැන් මේ තීමාකාර ඉර ළඟට ගියත් දෙහිගෙදි බිම වැටුනොත් ආයෙ මිලට යන්න බෑ. ඒක බොහොම ගෞරවයෙන් ඕනේ අනික් කෙනෙක් දිනවන දිනපොදින් මම හිමීට හිමීට ගිහලා කොහොම හරි ඉර පන්න ගන්න ඕනේ කියලා අර Taman කෙරෙහිම ඇති ගෞරවය එන්න පටන් අරගන්න දෙනවා. ඒකෝට මිනිහා වෙනස් වෙලා. ඒ පටන් ගන්න මිනිහා නෙවෙයි. ඇඹරිලා, හැදිලා, මට්ටම් වෙලා, උප වෙලා යනවා. ඉතින් ඒකට අපි කියන්නේ ධර්මයට අපි පුදලා පටන් ගන්න. මගේ ජීවිතේ බුදුන් පූජා වේවා. මගේ ජීවිතේ ධර්මයට පූජා වේවා. එන දුකක් ඔන්න ඔය කමක් නැහැ කියලාගෙන යනකොට එතකොට තමයි මේ ධර්මයට පුළුවන් අපිව අඹන්න. කුඹලගේ අතර අහුවෙච්ච බැටි පිට වගේ ඒක හරස් වුණොත් කුඹලට බෑ වැඩ දාන්න. අපි අපි නැමෙන්න ඕන, මුරුදු වෙන්න ඕන, මෙලෙක් වෙන්න ඕන එතකොට වැඩ කරනවා. ඒ නිසා සංඛාරූපේකාවට යනකොට නම් ඒකේ මේ කියන්නේ බෝසතාන් වහන්සේත් එතන තමයි යන්නේ. බුදු නැති වුණ මේ නිවන් නොලැබුවත් එතෙන් යනකම් භාවනා කරලා තමයි අනිකොත් පාරමිතා වැඩවලට යන්නේ. එතකොට දන්නවා මේ කොච්චරක් ආරක්ෂා වෙලා කරන්න ඕනද එහෙම නැතුව කරනවායි කියලා කියන්නේ එච්චර මේ Taman යන ගැඹුර මඩගෝරුව නොදැන තියෙන අඩියක්. සංකල්පක ඥානෙ ගියාට පස්සේ ඒක ඉතින් ලොකුම ලොකු මේ මේරිච්ච තලතුණ ගතියක් තමයි තියෙන්නේ. එහෙම කියන්න බෑ මොකද අරමුණ නැතුව යනවා. අපිට එල්ලෙන්න සරණ වෙන්න දීපු යන්ත්‍රේ මන්ත්‍රේ නැති වෙනවා. ඉතින් ඒක උදේ කරකොල අතහැරිය වගේ තමයි හිතෙන්නේ. ඒ නිසා හොඳට විස්තර කරන කියනවා මේ ප්‍රීතිය පස්සද්ධිය බවට පත් වෙන්න ඉස්සර වෙලා ඔන්න නිබ්බිදා පහු කරා. පීතිය පස්සද්ධිය අතරමැද පීති ගැන බොහොම හරි සන්තෝෂ. ආ මේකට සතුටුත් වැටෙනවා. පීතියට සතුටුනත් වැටෙනවා. ඒත් පස්සද්ධියට යන්නේ නැහැ. ඒ වතුන ගියාට පස්සේ මොනවාක්වත් ප්‍රීතියක් නැතුව අර හේන ගහච්ච සෝම් පිටනේ හම්බ වෙනවා. ආ එතකොටත් වැටෙනවා. ওই දෙකම නැතුව මැදහත් වුණොත් විතරයි පස්සද්ධියට. ඒ කියන්නේ හොඳ තල තුන නිවිච්ච තත්යකට එන්න පුළුවන්. ඒ නිසා ප්‍රීති අවස්ථාව හොඳත් නැහැ නරකත් නැහැ. මොකද ඒකත් හිත කුප්පන අවසරයක් වට වෙන්න පුළුවන්. ඒක ආවට පස්සේ දැනගන්න ඕනේ මේක වාසියට ගන්නවා මිසක් මේක අnder පාන්නේ යන්න නරකයි. කියා පාන්නේ යන්න නරකයි කියලා එතින් ඇති වෙන වීර්යයෙන් වැඩ ගන්නවා. නමුත් හෙට වෙනකොට මේ මොකක්වත්ම නැතුව සම්පූර්ණ මොකක්වත් නැහැ. ඉතින් වහකණ්ඩ හිතන මට්ටමට වැටෙනවා. ඒකෙදිත් මම දැන් මොකද කරන්නේ? ඉතින් මේක කියලා තියෙනවනේ මේ පාරේ දෙපැත්තෙම බොරු වලවල් තියෙනවයි කිය. ඒක ගියාට පස්සේ තමයි ওই පස්සද්ධිය අවස්ථාවේ ওই පස්සද්ධිය තමයි සුව සේවාව කරන්නේ. අපේ හිත මෙන්ටල් කියෝර් එකක් මේ හීලින් ඉෆෙක්ට් එක තියෙන. පස්සද්ධිය තියෙන කෙනා අනික් කෙනෙකුට අත තිබ්බත් එයාගේ තියෙන ලෙඩ රෝගات ඇදලා ගන්න පුළුවන්. අර පස්සද්ධියට ඒ තරම් ශක්තියක් එනවා. එන්නේ මොකද ඊට ඉස්සෙල්ලා යාව ඒ කන්න දින පරිප්පු කාලා තියෙන. විඳින්න තියෙන ඔක්කොම විඳලා ඒකට මේ පුද්ගලයාට වෙන්නේ හැම සතෙක්ම තමන් කුසින් වදාගත්ත දරුවෙක් වගේ. මෙයා මේ කතෝලිකයා, මෙයා මුස්ලිම් මිනිසයා, මෙයා දෙමළා, මෙයා සිංහල මොනවාක්වත් නැහැ. ඒ නිසා මේ හැම කෙනාම එකසේ දුක් විඳින පිරිසක්. ඒක තමයි තෝරන්න බෑ තියෙන්නේ. ඉතින් එතකොට මේ ඒ යත්නම් කරේ අර මේ සමහිත පවත්තන්නේ දරුවෙක් දරුවා සීල දනාම කරේ මවක් දක්වන හැඟීම වගේ ගන්න ඊට ඉස්සෙල්ලා අර මේ තමන්ගේ ජීවිතේ තමන් විඳින්න තියෙන ටික අංග සම්පූර්ණ නැහැ නමුත් හොඳට තේරෙන්න පටන් ගන්න හොඳට මේ වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා පදන් වෙනවා එහෙම නැතුව අඩු ගානේ පස්සක් ජීවත් වෙන්නේ නැහැ කියන ඒක ආවට පස්සේ නම් මේ පුද්ගලයා දැකීමත් මේ පුද්ගලයා දැක්කත් අසුරෝග සනීප වෙනවා කියන අසුරු කරනකොට කෙලෙස් කැපෙනවායි කියන ඒ පුද්ගලයා ඉස්සරහින් ඉන්නවනම් Tamanට ධෛර්යයක් ඇති වෙනවයි කියනවා. ඉතින් ඒක මේ ආයාසයෙන් ගන්න එකක් නෙවෙයි කවුරුත් ආශිර්වාද කරන එකක් නෙවෙයි. අර ඊට ඉස්සෙල්ලා කන කෑමෙන් තමයි. විඳින විඳමනෙන් තමයි. ඒ නිසා ඉතින් කැමැතිනම් නෑ කියන්නේ ලොකු තාන්ත හරි සතුටින් ඉන්නේ මේ වැඩ පිළිවෙල හොඳට යනවා කියලා අපි මෙතන ඇවිල්ලා නේ ඒ කියන්නේ ඔය කියන්නේ ඒ කියන්නේ හොඳට පිළිස වැඩ කරනවා ඒක විතරක් නෑ කියන්න බෑ නමුත් මීට වැඩිය ප්‍රතිදද කරන්න පුළුවන් බව නම් මම දන්නවා. ඒ හරියට අරමුණ මෙනෙහි කිරීමෙන් කතා නොකර වැඩ කරන්න පුළුවන් බව මම දන්නවා. අන්ත ඒකට තවම මදි. ඉතින් මයෙන් හොඳක් අහන්න හම්බ වෙන්නේ නෑනේ මම කොහොම කරුවක්වත් ඒ නරක කියන මිනිහා. නමුත් මම මේ උඹනදකින් කියන තොහනදකින් හොඳ නරකක් නෙමෙයි මම කියන්නේ. අපි වැඩක් කරනවා ඒක පිළිබඳව අපි කිසි සැකයක් නෑ. හැම කෙනෙක්ම හිතාගන්න අනිගොල්ල මොන දේ කරුවත් මම හෙට ඉඳලා මගේ වැඩ ටික මම ආදර්ශමත් වෙන්න ඕනෑ කියලා කෙරුවොත් ඔක්කොගෙම එනවා මේ පුදුම ගැම්මක් එන්න පටන් අරගන්නවා. ඒක ඉතින් හරි මේ මේ ක්ලාසික් මේ මොකක්ද කියන්නේ බොහොම ශාස්ත්‍රීය රසයක් එන්නේ. ඒකට ඒ නිකන් බැලුව බැලමු කෙනෙකුටත් නිකන් පණ්ඩිතස්ති කියන එයා ආශිර්වාදයක්. දරුණේ සිටියා එයා මුළු ඔක්කොගේ ආදර්ශිත ගන්න තරමම එයා එයා අමුතු වීර්යයක් එයා දැකීම. හැම වෙලාවෙම කද්දාක මොනම දේ කරත් හදිස්සෙන්නේ හිමීට තමයි ගමන. මේ සම්පූර්ණ දිනචරියාව හදාගන්න තියෙන්නේ. ඉතින් හිමීට වැඩ කරනවා ඉතින් ඔක්කොම කවදාකවත් කලබලයක් නැහැ. කඩිමුඩියක් නැහැ. මම හිතන්නේ ඔස්ට්‍රේලියානු වල මෙන්න මේ මේ මැලේසියානු කාර්යය. මට 12ක ලියලා තිබුණා මේ ඔය වික්ටෝරියා ළම 12ක තියෙන. මට දුන්නේ 93. මම හිතන්නේ දැන් හොයන්න බෑ. තුවාලයක් ඇදලා මේ කුණු ඇක්කේම ඒක ගන්න. අද නිකන් හඳුනනවා. මොන මොන එක ගන්න උඩ සායදු ළඟ ඉන්න තියෙනවනම් භාවනා කරන්න තියෙනවනම් ආයෙ කෑවද බිව්වද නැද්ද මොකුත් නැහැ ඉඳගත්තනේ ඒ පැය ඉඳගත්තා ආයෙ මොකක්වත් දෙයක් නැහැ සක්මන් කරනකොට සක්මන් කරගෙන යනවා වයින් කරෝ බොනික් එක්ක ආවේ හරියට වෙලාවට වැඩ කොහොම කරනවද කියලා හිතනවා හරියම අමාරුයි නෑ. මෙතෙක් කියව ඒක ඔය සංකාරූපෙක ඥාණයවත් ස්ථිර නෑ. ඒකයි මාර්ග ඥාණයෙන් විතරයි මේ යෝජනාව සාති කියලා ස්ථිර ස්ටැම්ප් එක වදින්නේ එතනින්. එතෙන්ද වෙනකන් මැකිම කියන්නේ. නමුත් තමයි හැකියාව බව මේ ජීවිතයම කරන්න පුළුවන් ගැම්ම ඇති කරලා දෙනවා. ඒක ඉතින් මම කියන්නේ නෑ. නමුත් එන දේ ධර්ම නැතිලා යනවා. නෑ ඇත්තටම මේ මුළු මේ රෝග ඔක්කොටම හේතුව පෙන්නලා දීලා තියෙන්නේ නිකන් ආයුර්වේදය ගත්තත් අස්ථාන කෝපේ. එකම හේතුවයි මේ අපිට ඇතිලා තියෙන සෑම රෝගෙටම හේතුව අස්ථාන කෝප. ඒක නැත්තම් ගා. අස්ථාන කෝපේ. කැන්සර් කියන හොඳටම ඉතින් පෙන්නනවානේ. අස්ථාන කෝපේ නැතුව හොඳට කැන්සර් එකේ අර මෛත්‍රී බීම් එකක් හදලා කැන්සර් එකට හයි කරුවොත්, ගෙවුවොත්, විෂුවලයිස් කරුවොත් ඒ කැන්සර් එක දී කරන්න පුළුවන්. කියනවා you can conquer cancer කියන පොතේ තියෙන ඉයන් ගෝලගේ කියලා තියනවාද? මට හම්බෙන්න ඕනලා තිබුණා මිනිහා මට හම්බෙන්න ඕනේ නැහැ මම එදා ඩයට් මෙයාට කිව්වා ඩය ජයසිංහට කියන් කියලා. ඒ ලස්සන පෙන්ලා දීලා තියෙනවා මොනවක් කරන්නේ ඒ කැන්සර් එක පිටුන ආදරය කරන්නේ. මේ කැන්සර් එකට ආදරය කරන්නේ. ඔව් ඩොලමින්ගේ කතාව ලියලා තිබුණා කියවරින් කැන්සර් කියලා පොතක් පන්දිතරාමේ ඉන්න. එයා මන්නේ මෙතන මේ මුළු ඇහැයි ENT වලට එන නර්ව් එක සම්පූර්ණයෙන් පුපුරලා ගිහිල්ලා. ඊට පස්සේ ආ නර්ස් කෙනෙක් රසාවෙන් අස් වෙලා කාටවත් කියන්නේ නැතුව චවුටාන් වලට ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. ඒක දවස් 15ක් විතර කරනකොට ඒ ස්ථාපකේ හිට මේක හොයලා හොයලා හොයලා හොයලා එතෙන් යනකොට මෙයා කියලා දුන්නලු කවුරු ආවත් මට කතා කරන්න එපයි කියලා. ඉතින් ඒ කැන්සර් එකමයි එකම දේ ඒකමයි. ඒක තරහක් නැහැ. ඒන පේන එකට හිත දාගෙන ඉඳලා තියෙනවා. ඒක වෙලාවකදී යාට ඒ කියන්නේ පුපුරු ගහලා පුපුරු ගහලා පුපුරු ගහලා මේක මල් වෙඩිල්ල පුපුරන වගේ දැනනවලු. ඊට පස්සේ දැනගත්තලු මගේ චිත්ත ශක්තිය ඇති. මට දැන් කැන්සර් එක තිබුණත් ඉන්න පුළුවන් කියලා. දැනටත් මුළු පන්දිතරාම එන ඔක්කොටම වෛද්‍ය ප්‍රතිකාර කරනවා හියරින් එඩ් එකක් දාගෙන මේ ඉතින් ගියාම මේ දත එකක් මකලද මොනවද ගියාම බෙහෙත් තිලන්න යන්නේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කියලා තාද්ද වෙනවා සුද්දන්න මොනවා කරන්න පැනඩෝල් ඉල්ලන්නේ දෙයනකට මෙනෙහි කරන්න කියන්නේ දෙන්න බෙහෙත් දෙන්න ඉතින් මේ මනුස්සයා පෙන්නන්නේ මේ මනුස්සයා විඳපු එක ඉතින් අර මනුස්සෝ කියන්නේ මට මෙනෙහි කරලා බැරි තරණ යන්නේ පැනඩෝල් එකක් ඉල්ලන්නේ ගියාම කියන්නේ මෙනෙහි කරන්න සිහියක් වෙනකොට රැළදුවා වගේ ටිකට ටිකට ටිකට ටිකට යනවා ඒකම බලන්න කියන්නේ ඒක දැන් කියන මධ්‍යස්ථ බලන්න කියන සීතිය දිහාම එහෙම නැත්නම් පොතේ ඉන්නේ ඒ ඒ ඒක වෙන එකක් වෙන අවස්ථාවක මේකත් රැළඳනවා ආදනේ වුණා නම් එපයි කියලා බැලුවත් ඕනේ කරලා බැලුවත් ඒක වෙනවමනේ පීටි ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ සතියයි ධම්මවිචයයි වීරියයි පදම් වෙලා එන ඊට පස්සේ ආය කරන්න දෙයක් නැහැ. ඔබ නතර කරන්න හදුවොත් ඒක නතර කරන්න බෑ කියනවාම. එනවාම එනවා. ඒක නතර කරන්න බෑ. ඒක වළක්වන්න හදන්නත් බෑ. වමන යන්න හදනකොට කට ගැහුවට හරියනවනේ. ඒ වමන යනවා. එච්චරයි. ආය ඔක කපන් ගිවට හරියන්නේ බෑ. ආය ආය කරන්න බෑ. ඒක එළියටම දාන්න ඕනේ. නෑ මේක තමයි ඒ ප්‍රීතිය ආවට ඊගාවට හරිය නාවට ඒකේ බය වෙන්න දෙයක් නෑ. ආවයි කියලා අපෝ මේගොල්ලන්ට ප්‍රීතිය නැහැ මට විතරයි තියෙන්නේ කියලා මාන්නයක් ගන්න හේතුවකුත් නැහැ. මොකද ඒක ධර්මතාවලින් හේතු සම්පත්‍ය ආවනම් ප්‍රීතිය එනවා. උඹට දින එක බලන එක විතරයි. ඒකේ නම්බුවක් ගන්න දෙයක් නැහැ. තණ්හාමාන දිට්ඨිය ඇති කරන්න බෑ. නමුත් මේ එන ප්‍රීතිය වළක්වන්න බෑ. ඒ කියන්නේ ඒ අර ආපු ජවය. ඉතින් ඒ කියනවා මේ ප්‍රීති වේග, මූත්‍රා වේග, අසුචි වේග, ශුක්‍ර වේග වගේ දේවල් නැතර කරන්න කිව්වොත් අපස්මාර රෝග. ආයුර්වේදය පෙන්න දෙන අපස්මාර රෝග. මූත්‍රා වේගයක් ආවම ඒක වළක්වන්න යන්න එපා. ඒකට යන්න දෙන්න. හැමදාම වළක්වන්න කිව්වොත් අපස්මාර. අසුචි වේග, ওই ප්‍රීති, ඔයගේ ඉමෝෂන් එකක් ආපු වෙලාවේදී නැතර කරන්න ගියොත් ගහනවනේ පැතල. ඒක ඒ වෙලාවේ පිට කරන්න ඕනේ. ඉතින් අනික් කට්ටිය කියන්නේ නරකයි මේ සෙනඟ වැද්ද මොකද ඔය කරන්නේ කියලා. ඒ ඒ වේගය ආවට පස්සේ මොනව කරන්නේ? අපිට තරහක් ආවා. ඉතින් ඒක වළක්වන්න කිව්වොත් එමේ දෙත මෙතර තරහ ගන්න ගියාම ආස්ථාන කෝප නිසා භයානක රෝග ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවේ එළියට එනවා. ඒක ඒක ඒක ලාභයි ඒක. අර පස්සට එන රිපකෂන් එකට වැඩිය ඒ වෙලාවේ මූණ දෙයි. හැබැයි ඒකෙන් මම කියන්නේ මේ ධන නොදන බලලා මේ ශිෂ්ටාචාර නැතුව කරනවා කියලා. ඒ සමහර වෙලාවල් එනවා අපිට මේක කොන්ට්‍රෝල් කරන්න බෑ. අපි විසින් නොකළ යුතු නොකෑමනා කටයුතු සිද්ධ වෙනවා. හරි ලැජ්ජාවකුත් එනවා. ඉතින් මොකද කරන්නේ? බුලේ ඉතින් මොකද කරන්නේ? නෑ එහෙම කියන්න බෑ. කියන්නේ මේ සෝබනචෛසික අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. මම දැන මම ඔය අභිධර්ම ගැන එච්චරම නෑ මම අභිධර්ම නෙමෙයි දැන් අපි මෙනෙහි කරනවා. ඒක වර්ග කරන්න ඕනේ. මොනවාද? දැන් මෙනෙහි කරනවානේ අපි. ඒක උදාහරණේ නිකන් මොනද වර්ග කරනවා කියන්නේ. එන හිති එන්නේ ප්‍රකට මොකද්ද? ඒකට මුණ දෙන එකයි. තරහ බව දන්න ගන්න එක මෙනෙහි කරුවට පස්සේ වෙන එකක්. මොකද තරහ හොඳයි. මේ ආසාව නරකයි. ඒව මේව කරන්න ඕනේ තරහ තරහ. ආසාව ආසාව. නිදිමත ගත නිදිමත ඒචා. ඔව් කොහොමද? ඒ එනකොට ඒක නැතිව හොයන කියලා මෙනේ කරන්නත් තරකයි. ඒ වෙලාවට අපි මූල කර්මත්තාන්ට යනවා. මූල කර්මත්තනේ ඉක්මවාගෙන මේක ආවොත් ඒක මෙනේ කරනවා. තමන දැනෙන වචනේ. දෙසර තුන්දරේ කරනකොට මෙනෙහි කිරීම ඇත්තද නැත්තද කියලා තමයි තේරෙනවා. එතකොට ඒක තරහින් ආසාව වෙන් වෙලා තියෙන හැටි පෙනේ. ඊර්ෂ්‍යාවෙන් වෙන් වෙලා තියෙන හැටි පෙනේ. ඒක හරියට මේ මේ පඨවි ධාතු ආපෝ ධාතු වෙන් කළ දැනගන්නවා වගේ තමයි. නිකන් වෙලාවක් කියලා පාවන්නේදී නෑ. නෑ ඒත් ඒව නිකන් නෑ. නිකන් ගිරුවොත් මේ මේකේ අන්නම් පෙරර කිව්වාගේ සමාජවාදී ගමනේ අම්බලම් නැත. විපස්සනාවෙත් නිකන් වෙලාවක් නැත. හැම වෙලාවෙම beyond the ball. හදා ගැනීම තමයි අමාරු කියන්නේ. ඒ හදාගන්න තියෙන එක හදන්න දෙයක් නැහැ. ඉතින් ගේනකොටම ගෙදර ඉඳලා ගේන එකනේ. නිකන් වෙලාව නිකන් නිකමෙක් වෙන එකයි වෙන්නේ. <laughs> හැම වෙලාවෙදීම මතක තියාගන්න අපිට කිසිම වෙලාවක් දීලා නැහැ මේ රෙස් කරන්න කියලා එකක්. භාවනා වැඩකට ගියාට පස්සේ ඔය සුද්ධාමදා වැඩකට ගියාට පස්සේ ඔය කුඹුරට ගිලා නගුල ගත්තට පස්සේ අතට ආයි විවේකයෙන් ඉලක් නැහැ. ඉතින් අදබන් වෛරෝ තමයි. ඊට පස්සේ කියලා කාටවත් එක්ස්ප්ලනේෂන් දෙන්න දෙයක් නැහැ. මොකද මේ වෙලාවේ ෆේස් ටු ෆේස් ඉන්න වෙලාවක්. ඒ වගේ හැම වෙලාවෙම දැන් මේ වගේ රිට්‍රීට් එක මේ දවසට එනකොට ඉතින් මේක හොඳටම පදන් වෙලා තියෙනවා. දැන් ඉතින් ආයේ නැහැ. රෑ නිදා ගන්න ඉල්ලකුත් නැහැ. කඹේ ඇවිදින ගතිය තමයි තියෙන්නේ. දික්කටම යන්න තියෙනවා. ඈ? ඉතින් ලයිට් නිවයි කියන්නේ නිදිමතයි කියන්නේ මොකෝ? දෙක දෙකක් නේ. ඉතින් ලයිට් නිවයි කියන්නේ මොකෝ? කරුවලේද මේ සතියට ආලෝකය විතරද කරන්නේ ඕලයිට් නේ වලපයි අතරම ලයිට් තියෙන එකයි කරදරේ භාවනා කරන කෙනා ලයිට් තියෙන එකයි කරදරේ ලයිට් නැති වෙච්චාම රාත්‍රී දිවා සංඥාව ගන්නවා දිවා රාත්‍රී සංඥාව ගන්නවා කියලා රාත්‍රී සාරිපුත්‍ර සාන්ති කියලා දෙන්නේ ඒව මේ බොහොම ෆිසිකල් දේවල් අපිට තියෙන්න ඕනේ කොයි එකේදී තමන්ගේ ජාම බේරගන්නේ තමන්ගේ චිත්තක්ෂණය මැක්සිමයිස් කරගන්න එකයි තියෙන්නේ කොහොම නමුත් දැන් ඉතින් වෙලාව අතමාරයි කවුද කියන්නේ? දැන් ඔය කතාවල් ඔය කතාවල් දැන් කාලේ ඉස්සර කාලේ බහනා කරනකොට කොහෙද පොඩි ලයික් කියලා මම කිව්වේ? ඒ පහනක් පත්තු කරනවා කිව්වම කුටියක ඉන්නකොට කොච්චර වියදමක් කියලා දන්නවද? මුළු රැයක් පහනක් පත්තු කරන පොල් තෙල් වලින් කොච්චර යනවද? භූමි තෙල් වලින් කොච්චර යනවද? ලේසිද පහනක් එළියට තියාගෙන ඉන්නවා කියන එක ලේසියක් කියලා හිතනද කුටියකට ගියාට පස්සේ? මොකක්ද හඳේලිය තියෙනවා නම් හඳේලිය නැත්නම් අමාවක නම් අමාවක දවසේ ඉච්චරයි කිසි අනුසය ඒ තමයි අනුසය කියලා එකතු කරන්නේ තමයි විපස්සනාවෙන් කරන්නේ රාග අනුසය දෝෂ අනුසය කියලා එතකොට තමයි නිවන් දැකීමක් වෙන්න පුළුවන් අනුසය කියලා ඉතුරු වෙලා තියෙන තාක්කල් ධානයකට යන්න පුළුවන් ඉන්නහට යන්න බෑ අනුසය නැති කිරීම තමයි ඔය මේ මෙනෙහි කිරීම. ඔය ඒකෙදි කියන්නේ අපිට රහත් වීමට අවශ්‍ය කරන ටික නැති කරගත්තොත් රහත් වෙනවා. නමුත් සවාසනා සක්ලක්ලේශ කියනකොට වාසනා සහිත ගුණය. අයින් කරන්න බුලේ ਸਰුවචනාංශය විතරයි. ඒ නිසා ਸਰුවචනාංශය අන්තිම අවාසනාවන්ත පුද්ගලෙක් කියලා කියනවා. නේ? කිසිම වාසනා ගුණයක් නැහැ. කෙලෙස් වාසනා ඔක්කොම අයින් කළා. අපි විතරයි ටිකක් හරි වාසනා සහිත කට්ටිය. අපි ගෙදරත් නම දාලා තියෙන වාසනා කියලා. ඉතින් ආහාර පස්සේ ඥානන්ද සාන්ද කිව්වා හරි ගෙනල්ලම තියෙනවා කෙලස් ටික වාසනා සහිතයි. ඇත්තටම අනුසය අපිට රහත් වීමට අවශ්‍ය ටික අයින් කරුවට පස්සේ අපිට ඊට පස්සේ ආයෙ මෙහෙට එන්නේ නැත්නම් ඊට පස්සේ අපිට ඉතුරු ටිකට කවුන්සල්ට ක්ලියර් කරන්න අපි බැඳිලා නැහැ. සරුවචනාන්දට විතරයි අනුන්ගේ නිවනටත් හේතු වෙන්න ඕනේ සම්මා සම්බුද්ධත්වයට යනකොට උන්වහන්සේට සියලුම කෙලෙස් දුරු කිරීමට ඕනේ. ඒසයි ඔය සාරා සංකේ කල්පලක්ෂයක් අර වැඩි රහත් වෙන්න පින තියේදී ඒ මතුමත් ඒ දිගට වැඩ කරේ ඒක ඉතින් හරි අමාරුයි හිතා ගන්න අමාරුයි අපිට මේ මේ මේ අවශ්‍ය ටිකවත් අයින් කරගන්න බැරුව ඉන්නකොට උන්වහන්සේ මේ රහත් වෙන්න පින තියදී කොහොම මේ ඉදිරියට ගියාද කියන එක හිතා ගන්න බැහැ.